මේ සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සවැත්නුව ජේතවනාරාමේ සර්වචනanse වැඩ ඉන සමයක අවස්ථාවක් ඇති කරගන්නවා ඒ සමගව සමගව සමගිව සමගව එකට භාවනා කරන අනිකුත් තමන් වහන්සේගේ සබ්‍රක්මචාරින් වහන්සේලාට මේ ධර්මයේ ගැඹුරක් මතු කරලා දෙන්න එතෙන්දී උන්වහන්සේගේ ප්‍රධාන තේමාව වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මතක් කර දීමක් කරන්නයි නැත්නම් අලුත් විදියකට කියලා දෙන්නයි. ඒකෙන් පාඩමක් කරන් දෙන්නයි. ඒ අනුව මේ චතුරාර්ය සත්‍යය කියන්නේ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, මාර්ග සත්‍යය, නිරෝධ නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය කියලා විස්තර කරලා එයින් මේ භාවනා කරන කෙනෙකුට ප්‍රධාන අවධානය යොමු විය යුත්තේ නැත්නම් වැඩ කරන කොටස විය යුත්තේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය පමණක් බවත් තේරුම් කරලා දෙන්න. ඒ දුක්ඛ සත්‍ය පිළිබඳව නොදන්නා කරුණු විස්තර කරලා දෙන්නයි මේ සූත්‍රයේ මුල් කොටස පාවිච්චි කරන්නේ. ඒ අනුව අපි පසුගිය දවස් කීපයේම දුක්ඛ සත්‍යය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ අපේ ඉඳුරන් හා ගැටෙන රූප කොටස නිසායි එයින් ඇති වෙන වේදනා නිසායි එයින් ඇති වෙන හැඟීම් නිසායි අපි ඒ විශේෂ කරන සංස්කරණ නිසායි හිත නිසායි එයින් පරිබාහිරව කිසිම තැනක වේදනාවක් නැහැ ඒ නිසා අපිට සමීප වෙන ආසන්න වෙන අපි අඳුනා ගන්න කොටස් ටික තමයි අපිට දුක් දෙන්නේ අපි ඇත්තට මේව අඳුනා ගන්නේ නම් දුක නැති කරන්නයි සැප ලබා ගන්නයි මොකද අවසානයේ විහිං ලං කරගත්ත දේවල් වලින් තමයි දුක දෙන්නේ කියන එක බොහොම මේ ධර්මානුකූලව විස්තර කරනවා ඒ රූප කොටාස රූපස් රූප උපාදාන ස්කන්ධය වශයෙන් අරගෙන උපාදාන කරන රූප අජ්ජාත්තික අජ්ජාත්තික වශයෙන්ොත් ඊට පරිබාහිර රූප බහිද්ධා වශයෙන්ොත් අරගෙන ඒ කොටාස දෙකේම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතර ඒවා උපාදා රූපත් සමග අත්විඳින්න පුළුවන් ක්‍රමයකට එහෙම නැත්නම් කෙනෙකුට කනුලෑල්ලක කටුණු ගැලක් අරගෙන ලියලා පෙන්නන්න පුළුවන් ක්‍රමයකට සංසන්දනය කරලා බලන්න පුළුවන් ක්‍රමයකට පෙන්නනවා. මේ පෙන්වීමේදී මේ ඇතුළත ශරීරය කියා ගන්න එකේ තියෙන හරියක් තියෙන්නේ නැත්නම් රූප කියන කොටසේ තියෙන හරියක් තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ කියලා බෙදන්න පුළුවන් කොටස් මිස මේ බෙදිය නොහැකි කිසිවකුත් එහි නැති බවත් එයින් අත්දැකිය හැකි නැත්නම් අධ්‍යාත්මික වූ කයෙහි අජත්තම් පච්චත්තම් කියන විදිහට ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකිය හැකි කොටස අත්දැකලා ශක්ති ප්‍රමාණයක් අත්දැකලා ඒ තියෙන්නේ රූප කියලා ගත්තාම මේ හතර විතරයි මේ හතරෙන් පරිබාහිර වූ වෙනමම ජීවිතයක් වෙනමම ස්ත්‍රී ගතියක් වෙනම පුරුෂ ගතියක් වෙනම සත්වයක් පුද්ගලයක් නැති කියන බවට යනකම්ම නැත්තම් ඒ තාක්ම ඒක විෂත කරගෙන බලන්නේ කියලා කයි උගන්වන්නේ. ඒ නිසා අපි ඒ කෘත්‍යය මූලික අධ්‍යාපනයක් නැති ආධුනික ආධිකම්මික යෝගාවචරයට ගැලපෙන්න කරන්නේ රූපකයේ පුංචි කොටහක් වෙන් කරගෙන අරමුණු කරගෙන කියලා කියන්නේ කොටහක් අරමුණු කරගෙන ඒක හැකිතාක් දුරට සවිස්තරව වැලීමෙන් ඒ පුංචි කොටසේ මේ පාඨ වියාපෝ තේජෝ වෙන් කර ගන්න අතරම ඒ පාඨ වියාපෝ තේජෝ වලින් වෙනස් යමක් ආත්මයයි කිය හැකි සාරයක් වශයෙන් ගත හැකි එහෙම නැත්නම් සත්‍යයක් මමෙක් පුද්ගලෙක් කිච්චාවක් පුරුෂයෙක් වගේ කර හැකි දෙයක්ද කියලා නිකන් බැලුවොත් පටන් ගන්නකොට නම් තියෙනවා ඉන්නවා ඒ ඉන්න කෙනා තමයි මේ භාවනා කරන්නේ එයා තමයි මේ කොටසක් වෙන් කරගෙන තියෙන කියන 100%ක්ම ආත්ම සංඥාවෙන් තමයි බහින්නේ. නමුත් කරගෙන කරගෙන යනකොට වෙන්නේ මොකද්ද? ඔච්චර විෂත කරලා බැලුවත්, විෂිතුරු කරලා බැලුවත්, වෙන් කර කර බැලුවත් එහෙම දැක ගන්න පුළුවන් ආත්ම ස්වરૂපයක් ජීවියෙක් සත්වයෙක් නැත්නම් සත්ව කොටාසකට අයිති වෙන සාරමණ්ඩයක් මොකක්වත් නැහැ. ඒකට හොඳම නිදර්ශනය තමයි මේ ඇතුළත වැඩ කරන මේ පටවි ආපෝ තේජෝ වගේ බාහිරේ වැඩ කරන පටවි ආපෝ තේජෝ කියන දේවල් දිහා කරන භෞතික විද්‍යාත්මක පරිශනවල ඇතුළෙන් තමයි තෝරා ගන්නාලද අරමුණෙහි කෙරෙන ආධ්‍යාත්මික පරිශනවලත් කිසිම කිසි වෙනසක් නැහැ කියන එක තේරෙනවා. එච්චරයි ඒක අවසානෙට යන්න තියෙන එච්චරයි භෞතික විද්‍යාඥයෙක් භෞතික විද්‍යාකාරයකට ගිහිල්ලා ඒ ඝන ද්‍රව වායු තේජ කියන මේ හතරට යොදන අවධානයේදී එයා පටන් ගන්නකොටම දන්නවා ඒකේ ආත්මයක් නැහැ කියලා අවිඥානිකයි ඒවා පිළිබඳව දිගපළල උසමිතිකං ගුණාගුණ කොයිනවා වගේ ඇතුළත තියෙනවයි ගත්තාම ඒ ටිකමයි ඒ වගේම කොච්චර උනන්දුවෙන් උත්සාහ කරත් අච්චත්තම් පච්චත්තම් කියන විදිහට ආධ්‍යාත්මිකෝත් ප්‍රත්‍යක්ෂ කළ හැකි වුණත් අර කියන විදිහට ස්ත්‍රී පුරුෂ ගති නැති වෙනකොට ඒ පුද්ගලයා තුළ බුදුම විදිහට ලෑස්තිලා <clears throat> ගියොත් පමණක් මේක පිළිබඳව තියෙන තද බැඳීම තද ආශාව නැත්නම් මේක එක්ක හඳුනා ගන්නා ගතිය එන්නේ එන්නේ එන්නේ දුරස් වෙන්න පටන් අරගන්නවා මේ දුරස් වීම තමයි භාවනා කරනකොට බොහෝ විට අපිට අදාහ ගන්න බැරි හිතා ගන්න බැරි දෙයක් ඒ දුරස්වීම නොවලක් යකි සිදු වෙනවා අවධානය ගැඹුරු වෙන්න වෙන්න අවධානය විචිතුරු වෙන්න වෙන්න ඒක මේකේ මමයි කියලා ගන්න දෙයක් මගේ කියලා ගන්න දෙයක් ආත්මයක් කියලා ගන්න දෙයක් නැති බවට හිත ලැහැත්ති කරගෙන ගිය කෙනාට වෙන විදිහට කියනවා නම් සෝතානමගිය කෙනාට ඒක ජයග්‍රහණයක් සහ සතුටක් ඇති කර දෙනවා නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් කුමර කුමරි ශාප විඳපු ඇත්තන්ට භවනා කරන්න කරන්න සහලවන්න පටන් ගන්නවා අර හිතාගෙන ගිය පදනම මමය කියන පදනම ආත්මය කියන පදනම උද්දෝ විජේට වීදුරු භාණ්ඩයක් පොළොව ගැහුවා වගේ කලින් දියන්න පටන් ගන්නවා කැඩි කැඩි යන්න පටන් ගන්නවා ඉතින් ඇත්ත භවනා කරන ගමන් අර කැඩෙන කැඩෙන දේවල් නැවත නැවතත් පිළියම් කර කර පුළුවන් තරම් මේ ආත්ම හැඟීම මම ආයනය මේකේ මැද සාරයක් තියෙනවා කියන ඒ තර්ක ඥාණයෙන් ගන්න ප්‍රයත්න භාවනාවෙන් පින්නන දේ අතර පටලැවිලි වෙනවා ගැටුම් ඇති වෙනවා මූල ඥාන නැත්තම් එතන මූල දැනුම නැත්තම් ඒ වගේම ලෑස්ති නැත්තම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන එක පිළිගන්න ලෑස්ති නැත්තම් ඒ නිසා ඊවෙනි භාවනා කරන්න පුළුවන් තරම් ධර්ම දේශනා මාර්ගයේ ධර්ම සාකච්ඡා මාර්ගයේ මතු කරලා දෙන්න උත්සාහ කරනවා මේ භාවනා කරනකොට ටික ටික ටික ටික ඒ මම නැති ස්වභාවය ආත්මයක් නැති ස්වභාවය ස්ත්‍රී පුරුෂ ගති නෙවෙයි මේක තියෙන්නේ හුදු භෞතික විද්‍යාවක් බව පිළිගන්නා තරමට විද්‍යානුකූල වෙන්න කියලා. පිළිගන්නා තරමට ආර්ය පරිශ්‍රණයක් පාඩපත් කරගන්න ඒක තුමේ මමයා පෝෂණය කරන්න ආත්මය පෝෂණය කරන්න මම තමයි ඉඳුරම් පිනවන අදහසින් කියොත් එතන තර්කයෙන්ම පෙන්නලා දෙන්න පුළුවන්. පුළුවන් පරස්පරගතියක් තියෙනවා. එහෙම වුණොත් හරියට ගලන ගංගාවක එක දිවලක් විතරක් ඉස්සර වෙලා යන්න ගියොත් එහෙම වෙන්නේ මොකද්ද? අනිකුත් තාත්පස තියෙන දිවල් එක හැපීම නිසා දිය සුළි බවටපත් කරලා විලෝපණය වෙනවා. ඒ වගේ තමයි එක පැත්තකින් භාවනා කරනකොට මේ ආත්මේ නැති වෙන බව, මම ආයේ නැති වෙන බව, ඒක තියෙන ආලය පිටින බව දන්නේ නැතුව ඒක නැවත නැවතත් තනවනන ගත්තොත් ආයෙ සකස් කරන්න ගත්තොත් ඔය දියසුලි වගේ දේවල් ඇවිල්ලා භාවනාදී හරි වෙහෙස කර තත්ත්වවලටපත් වෙනවා. ඒකට හේතුව අර කලින්ම අනිච්ච සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව වගේ පුරුදු කරලා නැත්තම් මේ භාවනාවේදී මේ වගේ දුෂ්කරතාවට පහළ වෙනවා. නිකන් සාමාන්‍ය සංස්කෘතිගත ලකුණු අතර බලුවොත් බටහිර සංකල්ප බොහෝ විට කාමසිකාලිකාණු යෝගයට බරව ගත කරන්නේ තාක්ෂණියත් සෑම දෙයක්ම යොදා ගන්න ඉදරම් පිනවීමට ඉති ඇත්තෝ භාවනා කරනකොට මේ විදිහේ අනාත්ම ලකුණු පහළ වෙනකොට පුදුමාකාර විදිහේ අතුලත ගැටුමක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා අයුවා මානසික தত্ত্ব වශයෙන් ඒත් හඳුනාගෙන ඉන්නවා උදාහරණයක් වශයෙන් කියනවනම් ඒ ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් කියනවා හොඳ පැත්ත ලස්සන පැත්ත ආස්තික පැත්ත කියන්න පුළුවන් භාෂාවක් ඒකෙන් අමාරුයි නාස්තිකත්වයේ වෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය වර්ණනා ඉතින් ඒක නිසා භාෂාව හැදිලා තියෙන්නේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ પરම්පරා ගානක් ඇවිල්ලා තියෙන්නේ මේ ආත්ම පෝෂණයේ අදහස නිසා භාවනා කරනකොට ඒ සංස්කෘතික පසුබිම භාෂාමය ව්‍යාකරණය හිතලාස්තික කියන නිසා එයත් භාවනා කොච්චර උනන්දුවෙන් කරන්න ගියත් බොහෝ විට පටලැවිලි වලට ඇති වෙනවා. ඊට පස්සේ අපි ආසියාකරයේ නැත්තම් මේ ලංකාව ඉන්දියාව වගේ රටවල් වල නාස්තික දෙයක් විස්තර කරන්න පුළුවන් පාලි භාෂාව වගේ උප්පත්තිය අපිට තිබුණා. ඒ වගේම ලද්දා පටන් කෝපි එකක් බොනකොට කෝපි බිම වැටුණත් අනේ අනිච්චක් යන පුරුදු වෙච්ච අපට භාවනා කරන්නේ නැති නිසා ඒක ඔප්පු කරන්න භාවනා කරන්නේ නැති නිසා ඒ ඇත්තන් ඒ තියෙන සංස්කෘතික ලක්ෂණ වලින් කිසි වැඩක් නැතුව යනවා. ඒ නිසා මේ දෙක එකතු වෙච්ච මොකද්ද මේ දෙක සංස්කෘතික වශයෙන් පසුබිම ඇති ඉවෙන දෙයක් විස්තර කරන්න පුළුවන් භාෂාවකට උරුමයක් ඇති කෙනෙක් භාවනා කරනවා කියලා කිව්වහම ඒක මහ පුදුමාකාර වටිනාකමක් ඇති දෙයක් වඩපත් වෙනවා. ඒ කෙනෙකුට පමණයි පුළුවන් වෙන්නේ එතකොට මේ හරවචනාදේ වෙන්න විදියට ඒක ජීවිතයක් ඇතුළත මේ වෙනස්කම් ටික සිදුවිලා පරිණාමයක් සිදුවිලා කෙලවරක් දැක ගන්න පුළුවන් වෙන්නේ. අනේ කරන කෙලවරක් දකිනකොට මොකද වෙන්නේ? මේ භාවනා ගැඹුරට යනකොට යනකොට Taman භාෂාවක් පුරුදු කර ගන්නවා මේ අත්දකින්න සෑම අත්දැකීමක්ම උදාහරණයක් කියනවා පරියන්කේදී මූල කර්මස්ථානයේ අත්දකින්නවා සක්මන් කරනකොට ඒ පියවර තබන හැටි අත්දකින්නවා එදිනදා ජීවිතයේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා පන්තියේදී වැඩ කරනකොට පුළුවන් තරම් ඒ වැඩ කරන දේවල් අත්දකින්නකොට ඒ සීරම මේ පට වියාපෝ තීජෝ වායෝ වශයෙන් දැක ගන්න අසුලව භාවනා කරන්න පටන් ගත්තොත් නැත්නම් දැනුමින් ඒකට ඒ විදිහට උදව් ආධාර දුන්නොත් අන්තිමට මේක නිකන් ලීවර යන්ත්‍රයක් වාගේ නැත්නම් රූකඩයක් වාගේ නැත්නම් මේ සාමාන්‍ය ස්වයංක්‍රීය යන්ත්‍රයක් වාගේ තමයි දකින්න පුළුවන් මේ. අන්නේම දකින්න දකින්න දකින්න සරුවත් නෑ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා ඒකෙන් ඇති වෙන සමාජික බලපෑම ඒකෙන් ඇති වෙන හැඟුම් අතර වෙනසක් ඇති වෙනවා අර මම මාගේය කියලා මේ කොටසක් මට ව්‍යාපෝ තේජෝ වායෝ කොටස් ටිකක් අරගෙන ඒකම සැප පිණිසත් මම ආයනේ පිණිසත් ආත්මේ පිණිසත් ඇති කරගන්න එකනාගේ උපා මේ ගැටුම එක ටික කියන ගතිය ඒ වගේම ප්‍රතික්‍රියා කරන ගතිය බොහෝම ඔලොමලව පැනනගිනවා යම් කෙනෙක්ගේ මේක ධාතු පමණයි ඒක නිසා මේක ධාතු වශයෙන් දැක ගන්න එකයි කරන්න ඕනේ කියලා පේනවනම් සාරම්භය කියන එකට එක කියන ගතිය එකට එක කරන ගතිය ප්‍රතික්‍රියාව එන්ටෙන් ටෙන් ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා ඒකදී ඒ පසුගිය දේශනාවලදී ඒ පාට වියාපෝ තේජෝ කියන එක එක ධාතු පෙන්නකොටම සාරිපුත්‍ර සාංශේ තනින් තන පෙන්නලා දුන්නා. මේ විදිහට භාවනා කරන කෙනෙකුට කටුක වූ ගොරෝසු වූ නුරුස්නාසලු වචනකින් බැනුම් අහන්න සිද්ධ වෙනකොට ඒ පුද්ගලයා අර පරණ පුරුදු තාලෙට වණින කෙනාට වෛර කරන්නත් කියන කියන එකට පටුත්තර දෙන්නත් ගැටුමක් කරන වෙනුවට ඒ ගැටුමේ ඉන්නේ මේ ඇසීම සිදු වෙන්නේ කණේය ඉන්න මෙන්න මේ වගේ වැඩ පිළිවෙලක් මේක වෙන්නේ කියලා ඒ සත්‍යය ඇති වෙන හැටි තමන්ට අජත්තම් පච්චත්තම් කියන විදිහට ආධ්‍යාත්මිකව ප්‍රත්‍යක්ෂ කළ හැකි දේවල් වලට ආර්ය පරිශ්‍රණක ස්වරූපයෙන් හිතිය දාන්න ගත්තොත් ඒ පුද්ගලයා ගැනුමින් බැනුමින් ලබන පීඩාව අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම නැවත හැරිලා එකට එක නොකිය නිසා වයින් කෙනාටත් ඒක yaadෙන්නේ නැතුව යනවා. ඒකට ඒකෙන් හමාර වෙනවා. වැඩි සිටිය හමාර වෙනවා. ඒක සරුවක් යනවා හංසේ ප්‍රකාශ කරනවා සචී නේරේසි අත්තානං කංසෝ උපහතා යතා ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේන විජ්ජති කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ මේ කංශ භාණ්ඩයක් තියාගෙන ඉනවා භාවනා කරනකොට ශබ්ද කරන්න. ඒකට එක සැරයක් අහපුවාම ඒක හදලා තියෙන දින්නාද වෙන්න. ඒකින් කිනි සදක් සද්දයක් පිට වෙනවා. ඒ සද්දේ ඒක ගැහුවට පස්සේ දිගට දිගට දිගට දිගට දිගට පැතිරෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක අපේ නිසා තියානින සීනුවක් වශයෙන්. ඉතින් ඒකට එකක් අහපුවාම දෙක තුනක් දිගට ඒක පවත්තරනවා. ඒක සැරේයි තට්ටු කරන්නේ විනාඩියක් දෙක තුනකට පත්තු කරනවා. මේ මේ ඒ නින්නාද දෙනවා. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරන මේක බිඳිලා නම් අපි දැනගන්නේ කොහොමද අර වගේ නින්නාද දෙන ගතිය නැහැ. පැලිරක් ගිය කංශ භාණ්ඩයක් වාගේ. ඒක තට්ටු කරපුවාම බොල් හඳක් නගිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා අපට ආත්මය দমনය කරන්නයි කියලා කැඩිච්ච කංශ භාණ්ඩයක් වාගේ. කැඩිච්ච නැති කංශ භාණ්ඩය කියලා කියන්නේ පූර්ණ ආත්ම සංඥාවක් සහිත පූර්ණ මමත්වයක් සහිත අනික් කිසි කෙනෙක්ගේ දේකට අනුකම්පා නොකරන උපාරම්භරයි සහිත එකට එක කියන සහිත චරිතයක්. ඉතින් එහෙම කෙනාට කවුරු හරි ලබනට කියපු ගමන් දිගින් දිගට දිගින් දිගට සැලෙන්න පටන් ගන්නවා එක එක කියන්න පටන් අර ගන්නවා අන්තිම දෙයක වචන නෙමෙයි අතපය නිකාර්ණ මට්ටමට යනවා. නමුත් ඒකට කැඩිච්ච භාණ්ඩයක් වගේ ගැහුවට ඒකෙන් සද්ද නොදී බොල්ලන්න ගන්න ගත්තොත් නින්දාට නොදෙන தත්වෙට ඒ කියන්නේ එකෙන් අදහස් කරන අපි ඒ කවුරු අපිට වින්න තට්ටු කරුවත් අපෙන් නෙවෙයි ඒකට නින්නාද නගින්නේ. කැඩිච්ච කංශ භාණ්ඩයක් වාගේ හිත පුරුදු කරන්න කියලා කියනවා. ඉතින් එහෙම කරනකොට කරනකොට එහෙම කරන්න බෑ. අර කියන විදිය ධාතු මනස්කාර පිළිබඳ හැඟීමක් නැත්තම් සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම් ඇයි මේ හික්මීම කරන්න කියන එක දන්නේ නැත්තම් හිතන්නේ නෝන්ජල්කමක් කියලා. හිතෙන්නේ බය අඩුකමක් කියලා. එහෙනම් ඕන කෙනෙක් ඇවිල්ලා ඕන දෙයක් කරනකොට කර්මණ ඉන්ද්‍රද කියන්නේ කියලා වාද නගනවා. ඒ භාවනා කරනකොට ඒක අනිත් පැත්තෙන් කිය හැකි මේක ධාතු මත්තනම් නිස්සත්ත නිජීව තත්වයක් නම් තියෙන්නේ දක්ෂකම විය යුත්තේ කවුරු ඇවිල්ලා කුප්පණ්ඩ හැදුවත් කිපෙන්නේ නැතුව ඉන්න එකයි. ඒ සඳහා මේ කුප්පණ්ඩ හදන්නේ කොහොමද සද්දයක් මාර්ගයෙන් එහෙම නැත්නම් අතින් පයින් ඒ එන එන sannivedanaya එන එන දැනීම ධාතු වශයෙන් බලන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට අර ප්‍රතික්‍රියා කරනව වෙනුවට එහෙම නැත්නම් එකට එක කියනව වෙනුවට මේ වෙලාවේදී මාන තුළ සිදුවෙන්නේ මොකද්ද කියලා අජත්තම් පච්චත්තම් කියන විදිහට ආධ්‍යාත්මික වශයෙන් ප්‍රත්‍යක්ෂව කරන්නේ මොකද්ද කියලා බැලුවොත් ඒ පුදුරට තේරෙයි මේ වගේ වෙලාවක එකට එක කියන්නේ යෑමේ මොන තරම් කර්ම රාශියක් රැස් වෙනවද කාය දුස්චර්ත වචී දුස්චර්ත සිද්ධ වෙනවද නිසා අනෙක් කෙනාට දඬුවම කෙසේ වුණත් තමයි විශාල කර්ම රාශියක් රැස් කරගන්න. කවදා හෝ නැවත මේ කර්ම විපාක දෙනකොට අපි නැවතත් අර වගේ කිසිම හේතුවක් නැතුව තොස්සහන තත්පත් වෙනවා. අහසෙන් ඉන්න වගේ ඉන්න පටන් අර ගන්නවා. මෙන්න මේ වෙලාවේදී මම මේ කර්මයක් ගෙවෙන වෙලාවක හොවා අලුතින් එන කමන මම නෑ කර්ම රැස් කරන්නේ මම කැඩිච්ච කංශ භාණ්ඩයක් වාගේ මට තට්ටු කරාට ඒකෙන් නින්නාද නොදෙන සිට හැසිරෙන්න ඕනේ කියලා හික්මන කෙනා අනික් කෙනෙක් උප්පැවුවත් ඒන් කර්ම රැස් නොකර ගැනීමේ ප්‍රයත්නයකට යනවා ඉතින් මෙතනදී මම මතු කරන්න කැමති වෙන්නේ මේක සරුවත්න දේශනාවක් වුණාට මේක ක්‍රියාවක් කරලා ඒක අත්දකින්න මට්ටමට එන්න පුළුවන් වෙන විපස්සනා යෝගාවචරයට විතරයි. අනික ඕනම කෙනෙක් මේකට විරුද්ධව වාදන ගන්නත් පුළුවන් මේක නෝන්ජල්කමක් මේක බය අඩු ගතියක් මෙහෙම කරලා අපිට ඉන්න බැරිවෙ මිනිස්සු ඔළුවට අත හොදයි කියලා අපි මේ පුදුම විදිහට ඔලමුල වෙනවා උපාරම්භ කියන විදිහට එකට එක කියන්න යන ගතිය තියෙනවා යම් කිසි විදිහට ධාතු මනසිකාට කිය කියනකොට තේරෙන පටන් අර ගන්නවා මේ වෙලාවේ කළ යුත්තක් බුදුහාමතෝ යෝජනා කරලයි මේ දේ කරන්න එපයි කියන්නේ. කළ යුත්ත මොකද්ද? එහෙම කවුරු හරි බයිනකොට Taman තුල සිදුවෙන දේ දිහා බලන්න. මොන වගේද වැටෙන්නේ කියලා. Tamanගෙන් ඒකට වහා ප්‍රතික්‍රියා වෙනවනම් ඒ කියන්නේ Taman රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාවිච්චි කරන මිනිසෙක් වගේ දාස භාවයටපත් වෙනවා. කවුරු මොන දේ කෙරුවත් ඒකට ප්‍රතික්‍රියා නොකර අනුන් බොත්තම් මෙරුකාට තමන් ඒකෙන් සැලෙන්නේ නැති මට්ටමට යන්න පුළුවන් වෙනවට තමයි අපිට ඔය ඉන්දිය සංවරයක් සීලයක් වගේ දෙයක් රැක ගන්න පුළුවන්. නැත්නම් අපේ සීලේ තියෙන අනුන්ගේ ප්‍රතිචාර මත. අනුන්ගේ ආකල්ප මත. භාවනා කරනකොට විතරයි අපිට පුළුවන් වෙන්නේ ඇයි මෙහෙම කරන්නේ ඇයි මෙහෙම කරන්නේ මොකටද කවුරු හරි අපි ඔක්කුප්පන්න හදනකොට නපුරු නපුරු වචනකින් අපි එකෙන් අපිට වෙන දේ මතින් නතර වෙනවා සුචේ සුතමත්තම් භවිෂති කියලා එක පැහැදිලිවම කියන්නත් පුළුවන් අර බාහ්‍ය සූත්‍රයෙන් උපමාවක් අරගෙන ඇහිීම ඇහිීම මට්ටමින් නතර කරන මේක මට කරපු නින්දාවක් ය මම වැරද්දක් කරලා තෝ මං මේකට බැනුම් අහලිවල මම කරබන් හිටියොත් ඒක අනීතිය එහරත් පාඩම උගන්වන්න ඕනේ කියන සෑම දෙයකින්ම කෙරෙන්නේ මොකද අර ආත්ම සංකල්පය වැඩි කරන එකත් අනිත් නැතත් කර්ම රැස් කරන එකත් ඒ නිසා සාරිපුත්‍ර සඳහන් කරනවා මේ වගේ වෙනකොට ඒ සාද්ද ඇහිම නිසා ඇති වෙන ස්පර්ශය එතන ඒන් ඇති වෙන අමිහිරි වේදනාව ඒන් ඇති වෙන සංඥාව හැඟීම එයි මට මේක වෙන්නේ කියන එක ඒ අනුව මම කරන දේ ඒකට ප්‍රතික්‍රියාව ඒවා එක එක වෙන් කර ගන්නා හිත වගේ දේවල් හොඳට විචිත්‍රව බලන්න හොඳ වෙලාවක් මේක. ඒ බලනකොටත් මේක මේ අනුන් විසින් මම නිවැරද්දේ මට බනිනවා කියන විදියට ගන්න සාමාන්‍ය බුද්ධිය වෙනුවට මේක මං කාට හරි තේරුමක් නැතුව කවදා හරි බැනපු එකක විපාක වාරයක් වගේ කියලා කල්පනා කරොත් එවැනි සංඥාවක් ගන්න. ඒකත් හිතන්න පුළුවන් හරි ඒ කර්මය දැන් නෙවෙයි අලුතෙන් ආයේ මේ මනසට හිත නරක කරලා බැලලා අත්ලි කල්පනස් කරගන්න ඕනේ නැහැ කියලා ඉක්මීමේ මාර්ගයක් එනවා. ඊට වැඩි ටිකක් දරුණුයි මේ ඊට පල්ලෙහා සාරිපුත්‍ර සඳහන් කරනවා එහෙම වචන කතා කරනවා විතරක් නෙමෙයි අතින් ගහනවා කැටකපලින් ගහනවා ලී පොළු වලින් ගහනවා කඩුවෙන් කොටනවා අනේ ඒ වෙලාවට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අර වනයෙන් දැනෙන වචනේ නපුරු වචනයෙන් කරන ඉවසීම වගේම ඉවසගෙන ඉන්න ඒක අරිට වැඩිය ටිකක් අර බරපතල ධාතු මනස කාර්යයක් තියෙන කෙනෙකුට තමයි කරන්න පුළුවන්. ඉතින් මේ තාක්කල් අපේ මේ විග්‍රහය යන්නේ බාහිර කෙනෙක් ඇවිල්ලා අපිට ගහන්නා වාගේ බාහිර කෙනෙක් ඇවිල්ලා අපිට බනින්නා වාගේ. මේකම තව පැත්තක් මේ සූත්‍රය කියෙන්නේ නැතුණාට ඉස්මතු කරන්න මම කැමතියි සාකච්ඡාවට ලක් කරගන්න. භාවනා කර කර ඉන්නකොට දෙවන්නේක් නැතුවමත් ওই වැඩේ වෙනවා. සමහර වෙලාවට එක පාරට උස්සලා බිම අතාරිනවා. එක පාරට පැත්තක් දැවෙන්න පටන් අර ගන්නවා. එක පැත්තක් තනිකර නලියන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් එක පැත්තක් අල්ලන් මිරිකනවා හොදි බහිනකම. ඕජාව එළියට එනකම මිරිකන් දානවා. හුස්ම ගන්න දෙන්නේ නැතුව අල්ලන්න හදනවා. මේ වගේ එක එක පැති වලින් මේ භාවනා හොඳට කරගෙන අරමුණේම පවත්තද්දී සතියක් තියේදී මේ කොටස් කොටස් වෙන වෙනම වැඩ කරනවා ඒව පේන්නේ හරියට කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා කරනවා වගේ. ඇත් දෙක අරලා බැලුවා කවුරක්වත් නැහැ. නමුත් ඇතුලෙන් එන අත්දැකීම හරියටම සත්‍විච්ඡාකඩයක් ගෙනලා තීර පුච්චනවා වගේ. එනත්තම් උලකින් දවල අනිනවා එහෙම නැත්නම් අයිස් කැලක් තිබ්බා වගේ. මෙන්න මේවා දිහා බලනකොට ඊට කලින් ඇට පුංචි පුංචි කම්පන චංචල දිහා බලලා මේ ධාතුවක් තිබුණොත් ඒ ධාතුව අපි මරණාසන්න හෝ මරණ සමාන දුකක් ඇති කරනවා. කීපෙන් නැතුව තියෙනකොට ඔක්කොම සම්බර ඉන්නකොට ඒක ඇති සපක් නැහැ නමුත් දුක් නැති ගතිය තියෙනවා. එකක් හරි කියපුණොත් මේක කරන්නේ මොකද්ද? අපිට තද බල දුකක් ඇති වෙනවා. මේ ධාතු වැඩ කරන්නේ අපේ මන අපිට නෙවෙයි. ඒක වැඩ කරන්නේ ඒ න්‍යාය ධර්මයකට අනුව. ඉතින් අපි මේ එන එන පුංචි කම්පන වලට සැලෙන්ටයි එහෙම නැත්නම් මේක කිරුවේ කවුරු හරි වෙන්න ඇති මේ මට ඈතක ඉඳලා කවුරුද හුණියමක් කරලා වෙන්න ඇති එහෙම නැත්නම් කවුරු හරි කරලා පැනලා යන්න ඇති ආදි වශයෙන් හිතන්න පටන් ගැනීම තමයි අපේ තර්ක හිත කියලා කියන්නේ. නමුත් ධාතු මනසිකාට ගියේ කෙනාට තේරෙනවා ඒ ඒ ධාතුව තනිතනිව ක්‍රියාවත් කරන්න පටන් අරගත්තට පස්සේ එයාට පුළුවන් අවේ මේ රූප ධර්ම නිසා නාම ධර්ම පාර කරවන්න. අපිට බය පහල කරවන්න පුළුවන්. අසරණකම පහල කරවන්න පුළුවන්. තනිකම පහල කරවන්න පුළුවන්. ඒකාකාරීකම පහල කරවන්න පුළුවන්. නීරසකම පහල කරවන්න පුළුවන්. ඒක සෑම දෙයක්ම අපි දකින්න අපේ ජීවිතේ බරපතල මේ පරාජය වාගේ. බලුණ කරන්නේ නැහැ. ධාතු වල තියෙන සෙල්ලම එච්චරයි. එතන තුල ආත්මයක් නැහැ. ඒ නිසා ධාතු මනසිකාරතිගේ ඉස්සරහට යනකොට ඉස්සරහට ඉස්සලා කතා කරමු. පටන් ගන්නකොට ඒ ආනාපානය තුල කවදාකවත් නොදැක්ක සටහන් සහ ආකාර පේන්න පටන් ගන්නවා. ඉතින් මේකම සමහරු බය කරන කාරණාවක් වඩපත් වෙනවා. ඔය ඉදිරියට බලාගෙන ගියොත් පිම්බි බෑකලිම වේවා ආනාපානෙ වේවා වම දකුණු වශයෙන් තියෙන පියවරේ වේවා සමීප වෙලා සාදර වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා බැලුවොත් ඒක සාමාන්‍ය තියෙන එක ලොක් කරලා බලන කණ්ණාඩියකින් දැක් පෙන්නවා වගේ පුදුමාකාර විදිහේ සක්‍රීය සජීවී බවක් පේන්න පටන් අර ගන්නවා. එහෙම පේන්න පටන් අරගත්තට පස්සේ නාසිකාග්‍රය විතරක් බලන ඉන්නේ කරන්නේ එතන විතරක් නෙවෙයි මුළු කය පුරාමත් මේ වගේ මේ වේග වැඩ කරන බව මේ විදුලි වේග වැඩ කරන බව ශක්ති වැඩ කරන බව තනි තනියම ඒව ක්‍රියාත්මක වෙන බව තේරෙන පටන් ගන්නවා. ඉතින් එහෙම වෙනකොට නිකන් සාමාන්‍ය උපදේශයක් වශයෙන් කියනවා මේ පටු චිත්‍රය පළල් චිත්‍ර පටු තිරය පුළුල් තිරයක් වඩපත් වුණාම පුළුවන් තරම් අර Taman ගත්ත අරමුණේ පාත්තන්න බලන්න හැබැයි අර පළල් තිරයේ පේනවා එච්චරම ප්‍රතික්ෂේප කරන්න හෝ මේ ගෙටෙන්න යන්න එපයි කියලා ටෝච් එකක් ගහපුවාම පිටියට ඒ ටෝච් එකේ අර මැද තියෙන හොඳ සුදු තිත වගේම විශාල ලොකු රව මොකුත් ආලෝකවත් කරනවා. මේ මැද තියෙන සුදු තිත වගේ අපේ භාවනා කර්මස්ථානයේ විස්තර පේන අතර ටෝච් එක ආලෝකමත් කරන රහුවෙන් තියෙන විස්තරත් පේනවා. ඒකත් පේන්නේ මේ කම්පන චංචල වශයෙන්. එතකොට මේ යෝගාචරය වාර්තා කරන්න කොහොමද මගේ අක ගැස්සුණා. වම් පැත්ත නැති වුණා වගේ පේනවා. එහෙම නැත්නම් එක පැත්තක් තඩිසි වුණා වගේ පේනවා. නැත්නම් තව පැත්තක හිරියන්න වගේ පේනවා ආදි වශයෙන්. අර බබාගේ භාෂාවෙන් කතා කරන මේක කයට සම්බන්ධ කරලා. අර තමන්ගේ සම්මුතියට සම්බන්ධ කරලා. ඒක ගුරුවරු මතක් කරනවා එහම අත හෙල්ලෙනවා කියන්න බෑ හෙලවීමක් විතරක් වශයෙන් දැක ගන්න බලන්න. අත පිච්චෙනවා කියන්න එපා උණුසුමක් වශයෙන් දැක ගන්න බලන්න. සැලීමක් ආවොත් ඒ ඇඟිල්ලක් සැලෙනවා, පපුව සැලෙනවා, කන් සැලෙනවා කියන්න යන්න එපා. ඒ නම් වනන්දීම පැත්තක දාලා හුදු ධාතු ඒකට කියනවා ස්වභාව කියලා නැත්නම් භාව ලක්ෂණ කියලා කියනවා. අන්න ඒ විදිහට අර කයට සම්බන්ධ කරන්නේ නැතුව කම්පන චංචල උණුසුම් සිසිල් ගති වශයෙන් බලන්න පටන් අරගත්තොත් පුළුවන් තරම් අපේ දැනුම පිවිතුරු වෙන්න පටන් ගන්නවා. ධාතු මනසිකාට බර වෙනවා. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට ඉස්සරහට ගිහිල්ලා විශේෂයෙන්ම මේ භංග ඥාන භය ඥාන කියන විදිහේ සඳහන් කරන ඔය විපස්සනා විහිලට යනකොට ඒක ඊටත් වඩා උත්සන්නව ආසන්නව පරීක්ෂා කරන අවස්ථාවක් එනවා. එතකොට තමයි අපිට පේන්න පටන් අරගන්නේ මේ මරන්න හදනවා වාගේ. හොඳටම දන්නවා මේක පිට කෙනෙක් ඇත්තෙම නැහැ කියලා. හොඳටම දන්නවා මේක ධාතුමයි කියලා. නමුත් ඉවසන්න බෑ මෙහෙමත් දේවල් වෙයිද භාවනාවක් කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අද මේ ධර්ම දේශනාවට මාතෘකා කරව පාඨය දිහා බලනකොට මට හිතෙනවා. ඒක සඳහන් කරන්නේ මේ වගේ චංචල කම්පන ඇතුළත නෙමෙයි පිටින් කවුරුහට අපිට කරන වෙලාවේදී කවුරු හරි දැක දැක දන දන අසාධාරණ විදිහට අපිට පහර දෙනවා අපේ කීර්ති නාමය විනාශ කරනවා නම් සීපත් කරන්න කියලා කියනවා ਸਰවචනාංශේ හිතීපු මේ හරස් කීතේ උපමාව. යම් කිසි කෙනෙක් හරහා දාලා හතුරන් දෙන්නේ කිසිම හරස් කීතකින් කපලා අතපය වෙන් කරද්දී එයාට දෝෂ හිතක් පහළ වුණා නම් එයා සාසනය කරන්නේ නෙවෙයි කියලා. බරපතල මේ මදාවියෝ දෙන්නේ තමන් පැත්ත පැත්ත දාලා හරස් කේසකින් කපනකොට කෑලි කෑලි වෙන් කරනකොටත් හිත ද්වේෂ සහගත වුණා නම් සර්වචන්සේ කියන්නේ එහෙනම් මේ ආශාසනය කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මේක සමහරලාට අපිට ටිකක් බරපතල විදිහටයි පේන්නේ මෙවුවා වෙනවා නම් ඉතින් මානවයිති වාසිකම් පිළිබඳ නඩුවක් යන්නේ කොහොඳයි ඔය මිනිහට පැත්තකට දාලා ඉන්න බෑ කියලා අපිට හිතේ. නමුත් ඕක බාහිරට වුණා සමහරලාට පරියන්කේදී වෙනවා. පුදුම විදිහට මේ ශරීරය මේ පරීක්ෂා කරන්න පටන් අර ගන්නවා. අන්නේ පරීක්ෂා කරන වෙලාවේදී හොඳ ධාතු මනසිකාරයකින් එහෙම නැත්නම් මේ වෙන හැම දෙයක්ම මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියන හැඟීමෙන් දිනු කරපු එකනට මේක හොදු අභියෝගයක් පරීක්ෂණයක් පාඩුවකටපත් වෙනවා. ඒක නිකන් තද්ද බල විදුලියක් වැදුනා වගේ මුළු ඇඟම මොකද්ද මේ දෙයක් අත්දැකීමක් හරහා යනවා. ඉතින් ඒක උත්සන්න වේගෙන එනකොට දරා ගන්න බැරි තත්යකට එන්න පටන් ගන්නවා. මේක භාවනාවද නැද්ද? නැත්නම් වෙන මොන හරි වෙනස් වෙලාද? ඉතින් ඒක ආසන්න වෙලා නතර කරන එක හුඟක් කරන්නේ ඒක හරහා යවෙන්නේ. එහෙම නැත්නම් සමහරලාවට පුංචි ඔරුවක නැගලා ඔරු මේ මොහොතේ යනකොට වගේ විශාල රලක් උඩින් යනකොට හැමදේම කම්පන චංචල වෙන්න පටන් ගන්නවා. මොනම තැනක්වත් නතර කරන්න බෑ. එහෙම නැත්නම් එහෙමම ඉන්න තැන එනියක් ගැහුවා වගේ පොළොව බිඳගෙන කාගෙන ඇතුළට යන්න පටන් ගන්නවා. සමහරකට උඩට අදින්න පටන් ගන්නවා. එතන පිටිපස්සෙන් කවුරු හරි පය තියලා තල්ලු කරනවා වගේ එන්න පටන් ගන්නවා. මේක එනකොට අර ධාතු මනසිකාරය හෝ නේචෝ හමස්මි නමේසෝ අත්තා නේතං මම නේතං මම නමේසෝ නමේ නේතං මම නේතෝ සමස්මේ නමේතෝ අත්තා කියන එක සිංහලට කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන්න පටන් ගත්තොත් පේන පටන් ගන්නවා මේක ඇත්තටම මට අයිති දෙයක් නෙවෙයි කියලා. මේක තන්නේ කර ධාතු වැඩපිළිවෙලක් තියෙන්නේ මේක මම කරනවා මේක මම ආණ්ඩුපට්ටු කරනවා මේක මම තියාගන්නවා කියපු ගමන් මහා වගකීමක් වෙනවා මහා බරක් වෙනවා. එහෙම තමයි අපි සංසාරේ ගినాවේ. නමුත් මෙතනදී සරුවචාන්සේ සඳහන් කරනවා <coughs> ධාතුන්ගේ වැඩපිළිවෙල දිහා මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මේ නෙමෙයි කියලා බලන්න පටන් අරගත්තොත් මැරෙන්න ඉස්සෙල්ලා මේකේ තියෙන කෝලම් ටික මේකේ තියෙන නාඩගම් ටික බලන්න පුළුවන් වෙනවා. එතකොට කියන්න පුළුවන් මේ කියන බාහිර දෙන්නෙක් ඇවිල්ලා හරස් කියතකින් කපන්න වගේ ඒ වැඩ කැලි ටිකක් මේක ඇතුලේ වෙන්න පටන් අරගන්නවා. ඒක වෙන්න පටන් අරගන්න ඉස්සෙල්ලා හැබැයි ඒකේ පොඩි පොඩි කැලි තැන් තැන් වල පෙන්නනවා. පෙන්නලා අර වගේ දිගින් දිගට දිගින් දිගට මේ දුක ව්‍යාධි දුක, මරණ දුක, ජරා දුක වගේ ඒව එක පරියන්කේදී එක පැය ඇතුළත පෙන්නකට පෙන්නකට පෙන්නකට පෙන්නගෙන යන්න පටන් ගන්නවා. ඒකෙදී මේ මට මතකයි මම ඉස්ලාම වාඩි වෙච්ච අවස්ථාවේදී භාවනාවකට හත්ත නමේ ඒ මුනිජීතුමා තමයි භාවනාවක මේ වැවි එයා කිව්වේ යම් කිසි කෙනෙකුට අමරණීයත්වය දකින්න ඕනේ නම් එයා ඊට චිත්ත මොහොතකට කලින් හෝ මරණය අත්දකලා තියෙන්න ඕනේ මරණය අත්දැකීමෙන් තමයි අමරණීයත්වයට යන්නේ කියලා. ඉතින් ඒක කියනකොටම සමහරු නැගිටලා යනවා යන්න මේක බෑ කරන්න කියලා. කට්ටිය බලන්න හදන්නේ මේ ඒවා වගේ කැපකිරීමකින් තොරව අමරණීයත්වයට යන්න තියෙන ක්‍රමයක්. නමුත් භාවනාවේදී කරන්නේ මරණ හා සමාන දුකක් ඇති වෙන හැටි හොඳ සතියකින් හොඳ සමාධියකින් ඉන්නේද්දි වෙන්න ආරිනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේක කියන්න හේතුව සාරිපුත්‍ර සාන්තික මතු කරන්න හේතුවත් මට වුණත් මෙහෙම කියන්න දෙන්නේ කිසිම කෙනෙක් කවදාකවත් භාවනාවකදී එහෙම දෙයක් වෙයි කියලා හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ දෝතින් අර ගන්න ගිහිල්ලා කෙලින්ම නිවනේ තැම්පත් කරලා තියයි කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපිට විඳිය යුතු ඒ සෑම දෙයක්ම ඒ සතියෙන් සමාධියෙන් යුක්තව දරාගෙන ඉන්නකොටත් ආත්ම සංඥාවෙන් බලනකොටත් ආත්ම සංඥාවෙන් බලනකොට ඒක උපාදාන වෙලා දුකක් වෙන බවත් සතියෙන් සමාධියෙන් යුක්තව ධාතුමනස්කාරයෙන් බලනකොට ඒක තෙදවත් බවක් ජීවිතයට ආඩම්බරයක් නැත්නම් අපි කියන වීර්යවන්ත බවක් ඇති වෙන බවත් අතර වෙනස නම් මොන්නම විදියකින් බණකින් විස්තර කරන්න බෑ ඒක නිසා මේ කියන විදියට යම් කිසි කෙනෙක් හරස් කේසකින් මාව දමලා කැපුවත් මයි ළඟ ද්වේෂයිතක් නෙවෙයි ඒ කපන හැටි දිහා මට බලන්න ඉන්න පුළුවන් කමක් ඇති වෙනවා නම් ඒකෙන් ඇති වෙන එවැනි දෙයක් දරා ගන්න පුළුවන් මානසිකත්වය දැන් බලන මේ දැකලත් නොසැලී ඉන කෙනෙක්ගේ මානසිකත්වය මේක පෙන්වන්නේ මේ ආරද්ධෝපපන මේ විරියම් භවිෂති මගේ වීරිය අරබන ලද වීරිය අසල්ලි නම් සැලෙන්නේ නැහැ. ඒකේ හේමම් වෙද්දි බලන්න ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මොකද ඊට ඉස්සලා ඊට කිට්ටුහා සමාන දෙයක් දැකලා දැන් ලෑස්ති වෙලයි ගිහිල්ලා තියෙන්නේ. ඒ වාගේම කියනවා උපට්ඨිත සති අසම්මුට්ටා. එළඹුණා වූ සතිය කිසිම වෙලාවක සම්මෝස භාවයක් නැහැ. මේ තිබුණ මේ කැරෙන ගතියක් නැහැ. දිගටම එක දිගට පවතින සතියක් තියෙනවා. අර වීර්යයෙන් ආධාර ලැබපු සතිය එක දිගට පවතිනවා. පස්සද්ද කායෝ අසාරද්දෝ සමාහිත චිත්තං හිත පුදුම ප්‍රසාද ජනක ගතියක් තියෙන මේ Tamanට එන වේග චංචල ගති කම්පන ගති පෙළන ගති තවන ගති දිගටම බලන්න බලන්න තේරෙනවා මම දැන් මේ දුක් සත්‍ය පිළිබඳව ඉදිරි ගමනක් යන්නේ කියලා දුක අස්මනා අපිට දකින්න දෙයක් කියලා. ඒ වගේ හොඳට ඕම හිත පිටිපස්සේ දන්නවා පිටිපස්සේ කෙනෙක් නැහැ. මේ ධාතුන්ගේ වැඩපිළිවෙලක් යන. මෙන්න මේකට මූල දෙන්න දෙන්න අර කියන වීරිය පග්ගහිත වීර්ය නෙමෙයි පරිපූර්ණ වීර්යයක් වාටපත් වෙනවා. වැඩේ නම් මම අද ඉවර කරනවා මම ජයකනුව දක්වම යනවා කියන විදිහේ මම මෙතෙක් කල් ගිහිලා ගෙද භාගෙට හැරලා ගෙදර ගියා. දැන් මේක හැමදාම කරන්න බෑ. අද නම් මේක පුදන්න තියෙන එක පුදලා ඉවර කරනවා කියන විදිහේ වීදියේ පරිපූර්ණත්වයකටපත් වෙනවා. ඒ වගේම සතිය අසම්මෝස භාවයටපත් වෙනවා. විචිත වෙලක් මගේ හිත සතිය කැඩෙන්නේ නැත්නම් තව උිට එහාට ගියාටත් ඕක කැඩෙන්නේ නැහැ. මෙන්න විදිහට කියනවා නම් මුඳ විශ්වාසයක් ඇති වෙනවා මරණ මොහොතේදී සතිය කැඩ ගන්න ඕන තමයි. හොඳට සතිය යුක්තව මේ මරණය අත්දකින්න පුළුවන්. ඒක මේ සාරිපුත්‍ර බුදුරජාණන් වහන්සේ ඉඟියක් කරනවා මේ රාහුල ස්වාමීන් වහන්සේට මතක් කරනවා රාහුලය ජීවත් වෙන කාලය තුල ආනාපානය හොඳට අත්දකලා තිබුණා නම් ඒකේ තියෙන 11 ආකාරයම දැකලා තිබුණා නම් ඔබට අන්තිමට හුස්ම යන එකත් චරිමක පස්සාසපි ඥානතෝ නිරුද්ධಂತಿ මේ මගේ යන්නේ අන්තිම හුස්ම කියලා දැක දැක දැන දැන යනවා මිසක්කා කවදාකවත් කලබල කංකල චංචල භාවයකට එන්නේ නැහැ. අත් දෙක පප්පි ගහගෙන අඬන්න වෙන්නේ අයියෝ මැරෙනව නේද කියලා. දැක දැක දන දන යන්න පුළුවන් කියලා. ඒ නිකන් අටුවා කතාවක සඳහන් කරනවා සක්මන් මළුවේ එක දිගට තියෙන මේ පිටියක පිටණියක ගුරුනාංශයේ ගෝලියෝ ටිකයි සක්මන් කර කර ඉන්නවලු හොඳට හඳ පායන තියෙනවා කිසි කෙනෙකුට කිසි කෙනෙක් කතා කරන්නේ නැතුව. ඒකට ගුරුනාංශයේ වයසක කෙනෙක් නමුත් අනිගොල්ල තරුණයි එයාගවලු මම මේ මේ සමා වෙන්න මේ කට්ටියට කරදර කරාට ඔයගොල්ලෝ මේ මැරෙන හැටි දැකලා තියෙනවා කියලා. ඉතින් අරගොල්ල කලබුණානේ මේ හොඳට සක්මන් කරනලා ගුරුවරයා මේ මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු ටික එක නම මරණ හැටි දැකලා තියෙනවා කොහොම කොහොම මරණ හැටි දැකලා තියෙනවා. ඒ මං නිදාගෙන මරලා දැකලා තියෙනවා ඉඳගෙන ඉන්න හැටි මරලා තියෙනවා දැකලා තියෙනවා. ආදි වශයෙන් කියලා ඉතින් අර මේ සක්මන කරලා සාකච්ඡා කරලා. ඊට පස්සේ ගුරුවරයා හිටගෙන මරලා දෙනවා දැකලා තියෙනවා. ඉතින් කට්ටිය නිකන් හිතාගත්තලු මේ මොකද කියන්නේ කියලා බලාගන්නයි කියලා සක්මනේ ඉරක් ඇඳලා කියනු මං එහා කොණ්ඩේ ගිහලා මෙතෙන්ට එනකොට මැරුවා කියලා. කට්ටිය බොහොම සීයෙන් එහා පැත්තට ගිහිල්ලා හැරිලා අර ඉරාන ගොතන්නේනොට මැරලා වැටෙනවා. ඒ තරම්ම දන්නවා තව පියවර මෙච්චරකින් මගේ මරණය සිද්ධ වෙනවා කියලා. ඒකත් අර භාවනා කරන අයට ආදර්ශයක් මිස කලබල වෙන්න දෙයක් නැහැ. ඩක්මක වෙන්න දෙයක් නැහැ. මරණය ඒ තරම්ම බයක් වෙන්නේ ලෑස්තිලා නැතුව ගියොත් තමයි. අපේ තියෙන කවදාකවත් ඉවර නැති සම්බන්ධතාවයනේ. ඉතින් ඒ වගේ වෙලාවක මරණය සිද්ධ වුණොත් ඉතින් ඔක්කොම ගනුදෙනු මග. ඉතින් එතකොට යන්න හිත දෙන්නේ නැහැ. ඉතින් ඔය ටික අරගෙනම තමයි යන්නේ. ගනුදෙනු ඉවර කරලා ලෑස්ති වෙලා ඉන්නවනම් බය වෙන දෙයක් නැහැ. ඔය ඒකටම ආධාර වෙන කතාවක් සඳහන් වෙනවා අනාථපිණ්ඩික සිටුමාගේ පවුලේ අනාථපිණ්ඩික සිටුමා ඉස්ලාම සෝවාන් ආර්ය පුත්‍රයෙක් වඩපත් වුණා ඊට පස්සේ මහා සුබද්‍රාව චුල සුබද්‍රාව සුමනාව කියන දරුවෝ තුන් දෙනාටම නිතරම කියලා දුන්න සංඝයා වහන්සේලා ගෙදරට වඩම්මාගෙන දන් දීලා උපස්ථාන කරන හැටි හැමදාම 1500 2000ක් අතර සංඝයා වහන්සේලාට පනවන ලද ආසනම තියනලු භාවනා මේ දානශාලාවේ ඕනම කෙනෙක් ආවොත් ඒ දානශාලාවට කියලා වාඩි වෙච්චාම චුල් මහ සුබත්‍රා වාරි චුල් සුබත්‍රා වාරි සුමනා වාරි ගිහිලා තාත්ත වෙනුවෙන් ඒ කියන්නේ අනාථ පින්දිකතුමාණන් වැඳලා වාඩි වෙලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කිලම්පසක්ද කීල් දානේද දවල් දානේද කියලා බලලා කොහොම සකස් කරලා තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් නැතිලු සර්වචනාංශයේ බලන්න සරත්වරට ගිය කෙනෙක් අනාථ පින්දික සිටුමාගේ මාලිකාවට නොගිය හඳු කෙනෙක් නැතිලු. පණවලදම ආසන 1500ක් 2000ක් අතර තියෙනවලු කවදාකවත් අස් කරන්නේ. ඉතින් මේකේ වැඩ කරගෙන ඉඳද්දී චුල්ලසුබද්දාවත් මහසුබද්දාවත් දෙකොළම සුවාන් මාර්ග පාල වෙලා පස්සේ දීග ගිහිලා තියෙනවා. සුමනාව සෝවන් මාර්ග පලස්ත වෙලා ඊට පස්සේ නෑසිටුමා පුරුදු තාලට කියලා තියෙනවා බාලම බඩපිච්චිට දැන් ඔබේ කලවයස හරි දැන් දීග දෙන්නයි තියෙන්නේ කියලා. ඉතින් ඒ ආ විහිළුවට වගේ කියලා තියෙනවා අපච්චිට මාව බරක් නම් දෙන්න මම නම් කැමතියි මගේ ජීවිතේ මේ විදිහට ගත කරන්න. මොකද මට මේ සංගෝපස්ථාන කරගෙන ඉන්න හම්බ වෙනවා හොඳයි. ඉතින් කියලා දෙනවා නෑ ඉතින් මට ඒක බරක් වෙනවා. ඒක නිසා කෙරෙන්නේ. ඉතින් එහෙම නම් දෙන්න. හැබැයි මගේ මන අපේ ඒක නෙවෙයි. හැබැයි මම විරුද්ධ නෑ කියලා. එනි සිත්තුමා තුන් හතරක් කරනට සුමනාව කියවලු නෑ මම කිසිම අදහසක් නෑ හැම දිගතල යන්න. මම කැමති කරා ඊට පස්සේ සිත්තුමා ඉතින් අර අවබෝධ නිසා ඉඩ දීලා තියෙනවා. ඉතින් පස්සේ සුමනාව බොහෝ කල්පනාලා සකටා ගන්නවා. හැබැයි ඊතර කවුරක්වත් දන්නේ නෑ. කොහොම ඉන්න වෙලාවේදී සිටුතුමා මේ දරුවා මේ වැඩ ඔක්කොම කරන නිසා බොහෝ විට ਸਰවඥාන්සේ වඩින වඩින තැනට යනවලු ඒ ප්‍රස්ථානෙට කවුරු හරි ਸਰවඥාන්සේ ආර්දනා කළොත් ඒත් දන්නේ නැහැ ਸਰවඥාන්සේගේ රුචි අර්චක අනාථ පිටින් සිටුතුමාට ආර්දනා කරනවා අනේ ඇවිල්ලා මේ බුදුහන්සේගේ ඥානෙට බෙදලා ඒ ප්‍රස්ථාන කරන්නේ ඉතින් ඈත තැන්වල යනවා ඉතින් එහෙම ගිය වෙලාවක අභාග්‍ය සම්පන්න විදියට අර සුමනාවගේ මරණ මොහොත ලැබිලා තියෙනවා ආසන්නයි දැන් හොඳට ඕම ආසන්නයි. ඉතින් මේ ඒ සිටුගල් වල පරණ ගවල තියෙන තිබිරිගේ කියලා එකක් දරුවන් වදන කොටයි අසාධ්‍ය රෝග හැදිච්චහමයි ඇතුල් කාමරයක් තියෙනකට වැඩි අවුව වැටෙන්න දෙන්න නැතු වෙන්න තියෙන අඳුරු කාමරයක්. ඉතින් සුමනාව ඒකට දාලා කොහොම හරි පයින්ට කාර්යයක් කරලා තිනවා සිටුතුමාට. ඉතින් සිටුතුමාට හරිය චිත්ත පීඩාවක් ඇති වෙලා තිනවා මේ කෙල්ලගේ විවාහ කටයුතු කරලා දෙන්න බැරි වුණා. දැන් ඔන්න අන්තිම පණිවිඩය එනකොට මරණාසන්න වෙලා ඉන්නේ. ඉන් දුවන ගිය ගමන් දෙමිට ගිය අතට ගිහිල්ලා මුළු අත ගහලා සුමනාගලෝ මේ දුවේ මට අමාරුද කියලා. ඒ සුමනාගලෝ මට අමාරුවක් නෑ මල්ලි කියලා කිව්වා. ඊට පස්සේ දැනගත්තලු හිත චකිත වෙලා වගේ කියලා උඹට බයද දුවේ කියලා මට මොන බයක්ද මල්ලි කිව්වා. ශිෂ්‍යමා දැනගත්තලු ඉතින් අන්තිම මොහොතේ හොඳටම සේවය කළලා තියෙන්නේ හිත හදාගනින් දුවේ කියලා මගේ හිත හදාගෙන තියෙන මල්ලි කියලා මෙරලා කියලා දෙනවා. සිටුතුමාට හරි දුකක් ඇති වුණාලු මේකෙන් විවාහ කටයුතු කරගන්නත් බැරි වුණා. ප්‍රස්ථාන කටයුතු කරා. අනේ මරණ වේලාවේදී හිත හොඳටම චකිත වුණා. දැන් මේ වගේ වෙලා මැරලා ගියොත් එහෙම වෙන්නේ කොහොමද උපදීද කියලා. ඉතින් සිටුතුමාට තියෙන තවත් ඒ වගේ ප්‍රශ්නයක් කවදාකවත් සර්වඥාන්ති ළඟට ගිහින් ප්‍රශ්න අහන්න ඇතුළු කතා කරලා සර්වඥාන්ති වෙහෙස වෙයි කියලා. ඒ වුණාට දැන් මෙතනදී කිසි කෙනෙක්ගෙන් අහන්න කෙනෙක් නැහැ. මරණ කට ජීවර වෙලා ගිහිල්ලා තියෙනවා සර්වඥාන්ති කාර්ය කියලා දැන් බලාගෙන මොවෙන්න නොවැඩ බලන්නේ. සර්වචනසේ දන්නවා පිච්ච සිටිය ඊට පස්සේ කියනවා සිත්තුමා මොකද මේ වෙලාව ආවේ. අනේ ස්වාමීන් වහන්සේ මට මේ වෙච්ච දේ පිළිබඳව විස්තර කරන්න වෙන කවුරක්වත් නැහැ. ඔබ වහන්සේ විතරයි ඉන්නේ මං හරිම කනගාට වෙනවා. නමුත් මට නොකිය බෑ. මේ ලොකු දුවල දෙන්නට වැඩිය විවාහ කටයුතුක් නොකර මේ බාල දුව හරියට සංගෝපස්ථානය කරා. බුදුම විචිත බණ ඇහුවා. නමුත් ස්වාමීන් වහන්සේ මට කියන්න කනගාටුයි. අවසාන වෙලාවේදී සීමිකයි වුණා. ඉතින් සරුවචන අහනවා කොහොමද දන්නේ? මොකද උනේ? නෑ සෝංශ කවදාකවත් මට මල්ල කතා කරන්නේ නෑ. ඒ බොහොම ගෞරවයෙන් කතා කරන්නේ. නමුත් ඒ වෙලාවේදී මම මේ ප්‍රශ්න තුනක් අහුවා. ඒ තුනටම මල්ලි කියලා කතා කරේ. ඊට පස්සේ පණ ගියා. ඒක මරණේ නම් මට විසඳ ගන්න පුළුවන්. නමුත් මේ වෙච්ච වැඩේ මේ මට මම මේ වගේ වෙලා බුදුහාමුදුරගේ ප්‍රධාන උපස්ථායක වෙලා ගෙදරින් ඔක්කොම සෝවාන් කරලා ඉඳද්දිත් මේ දරුවට මේ වෙච්චේ කියලා. ඊට පස්සේ පුත්‍රයාසි කවලු නෑ ඊට පස්සේ කවලු එහෙමනම් සාන්ත මට තියෙන එකම ප්‍රශ්නේ. නැත්තම් මට තියෙන විසඳන ක්‍රමය තමයි දැන් මෙතනින් මෙట్లా ගිහලා ගතිය කොහෙද කොහෙද උපන්නේ කියලා. ඒ ਸਰවඥනිකවලු දැන් මේ වෙනකොට සුමනාව සුසිත දිව්‍ය විමානේ විශාල දිව්‍ය විමානයක පුදුමාකාර සත්‍යයෙන් ජීවත් වෙනවා. ඒ නිසා කිසිම දුකක් නැහැ. සුගතියක් තියෙනවා. ඊට පස්සේ සර්වඥ ඇහුළු ඇයි මේ හිත කලබල වුණා කියන්නේ. නෑ මට මේ මල්ලි කියපු හින්දා. ඊට පස්සේ කිව්වලු මේ මැරෙන වෙලාවේ පොඩි හින්ට් එකක් අහලා තියෙන්නේ. එයා සකදාගාමි බව තුඹ සෝවාන් බවත් මේ කියලා. ඔය අනුන්ගේ මස්ථානික වලට යන වෙනකොට ඔබ භාවනා කරපන් කියන එකයි ඔය කියලා තියෙන කියන එක කිව්වට පස්සේ අනාථ පිටික චුතුමාට පුදුම සතුටක් ඇති වුණාලු මේ කිල්ල. බඩපිසි මැරෙන වෙලාවෙදිත් බණක් කියලා තියෙනවා. මරණ බයක් නෙමෙයි. ඒ තරමටම මරණය කියන එකෙන් විහිළුවක් එහෙම නැත්නම් ඒක මේ කාට හරි ආදර්ශයක් කරගන්නා මිසක් කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක සාමාන්‍යයෙන් භාවනා නොකරපු එහෙම නැත්නම් මේ වගේ සભ્યත්වයක හැසිරෙති නැති කෙනෙකුට මොන විදියෙන්වත් හිතන්න බෑ. ඒ මොකද ඒගොල්ල කවදාකවත් ජීවත් වෙන තාක්කල් මරණය ගැන හිතන්නේ. ජීවිතේ ජීවත් කරවන්න බයි හදාන්නේ. ඉතින් ඒකෝට මරණය එන්නේ සම්පූර්ණ අබැග්ගයක් කරදරයක් විදියට. නමුත් නිතරම මරණානුස්සතිය වඩමින් දහස් මනස්කාර කරගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා හුස්මක් අරගෙන පිට කෙරුවේ නැත්තම් ඉවරයි. පිට කරපු හුස්ම ආයෙ ගත්තේ නැත්තම් ඉවරයි. පිටක් වළඳනකොට හිර වුණොත් ඉවරයි. අනිත් වගේ බොහොම ගැට ගහගත්ත ජීවිතයක් මේකේ තියෙන්නේ. ඉතින් මේ ධාතු කිපුණොත් ඕනම වෙලාවක මේක වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධාතු කිපීම දැක දැක දන දන ආරද්ධ විරිය සහිතව එළඹ සිටි සතියෙන් යුක්තව හිත සමාහිතව කරන්න පුළුවන් නම් ඒක බොහෝම හොඳ පරීක්ෂාවක් වෙනවා. Tamange මේ අෂ්ටලෝක ධර්මයන් વિશે කම්පා නොවීම વિશે වගේම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි කියලා කියලා දැනගන්න. ඉතින් අන්න වගේ හිත මේ භාවනා විශේෂයෙන්ම විපස්සනා භාවනාදී සකස් කරගෙන තිබුණ නැත්නම් අපි පොඩ්ඩක් මයිලක් හෙල්ලුණා. ඉතින් බය. මේක පුරුදු කරගත්තොත් මේක පුරුදු කරන්නේ එකවර නෙවෙයි ක්‍රමක්‍රමයෙන් තමයි පුරුදු වෙන්නේ. මේ ධාතු හතර විවිධාකාරයෙන් කිපෙන්න පටන් ගන්නවා. ඒ කිපෙන හැම වෙලාවකම ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේම ලියලා තියෙනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. තීජෝ ධාතුව ආවා කියලා යා කියන්නේ කොහොමද? ගරු ලක්ෂණය ওই පැත්තක් රත් කරනවා. ඉතින් ඒකට මේ පැත්ත අල්ලගෙන මගේ අතරත් උනා, කොන්දරත් උනා, පිටරත් උනා කියන වෙනුවට මෙන්න තීජෝ ධාතුව ආවා කියලා දැනගන්න පුළුවන් නම් ඒ මතින් බයක්, චකිතයක්, කම්පනයක්, චංචලයක් නෙවෙයි. හා දැන් මේ එන්නකොටම මට තේජෝ ධාතුව අඳුර ගන්න පුළුවන් වුණා කියලා සතුටක් ඇති වෙනවා. ඒත් එක්කම ඔන්න සිසිලසක් ඇති කරනවා. අයිස් කරලා තිබ්බ වගේ හිරි වැටලා යනවා වගේ ආ දැනගන්නවා මේ තමයි තේජෝ ධාතුවේ ලහු ලක්ෂණය. කරු ලක්ෂණේ නැත් ලහු ලක්ෂණය. ඊට පස්සේ සලන්න පටන් ගන්නවා. ඊට පස්සේ කම්පන වෙන්න පටන් ගන්නවා. මේ සෑම දෙයකින්ම ඒ ඒ ධාතුන් ක්‍රියාත්මක කතා කරන භාෂාව තේරුම් ගත්තොත් යෝගාවචරයා හොඳට බැලුවොත් ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි මේක වෙන්නේ. භාවනා කරනකොට විතරක් එහෙම නෙවෙයි වෙන්නේ. බෞද්ධයන්ගේ විතරක් එහෙම නෙවෙයි මේක වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකයන්ගෙත් මේ විදිහටමයි වෙන්නේ. නමුත් කවදාකවත් මේගොල්ලෝ එක සම්‍යක් දෘෂ්ටියෙන් බලන්න දන්නේ. ඒගොල්ලෝ දකින්නේම මේ කය සැලෙනවා. එහෙම තමයි ආත්මයට මේ අභියෝගයක්. එනතන් කුපිත වෙන්න කාරණාවක් කියලා. කුපිත වෙන්න වෙන්න වෙන්න මොකද්ද? අර සදෝ සංචිත්තම් කියන එක තමයි එන්නේ. ද්වේෂයමයි. නිසා එවැනි වෙලාවක මගේ හිත ද්වේෂයෙන් නොවේවා කෑලි කැපිලා ගියත් මට එලඹ සිටි මේ ආරම්භන ලද වීර්ය පවතිවා ඒක දැඩි වීර්යයක් විවිධ අවසානකම යන්න සතිය අසම්මුත්තා උපට්ඨිත සතිය එළපෙතිට සිහිය සම්මෝස සැලෙන්නේ නැති ගතියකටපත් වෙලා හිත සමාහිතව මේක තීටි කරගෙන යන්න පුළුවන්කම කියලා කියන්නේ මේ ජීවිතයේ ඇදීම මරණය මත නෙමෙයි මේ ජීවිතයේදීම අපිට සාසනය කරනවා කියලා බුදුසසුන පාවිච්චි කරන මේක තමයි ශාසනය කියලා කියන්නේ අන්න ඒ වගේ එnde එnde එnde එnde සාසනේ හඳුනා ගැනීමක්. එnde එnde එnde එnde එnde මේක බුදු දහා මේ හේතුඵල ධර්මතාවයක් පමණයි. එහෙම නැතුව මේ කවුරුත් කරන දෙයක් නෙමෙයි. එහෙවුදී මට උනා මට නිඳා වුණා කියලා සැලෙන්න පටන් අරගත්ත කෙනා සැලෙනවා දුක් වෙනවා ඒකට බුදුහාමුදුරණ කරන දෙයක් නැහැ. ඒක තමයි කියන්නේ මේ ධර්ම උපාදාන කරගත්තොත් මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියලාගත්තොත් උපාදාන කරන මට්ටමට සංකිට්ඨේන පංච උපාදානක් හඳා දුක්ඛා කියලා ඒක සැලෙන්න පුළුවන්. ටිකෙන් ටික ටිකෙන් ටික කොයි වෙලාවකට තේරුම් ගත්තොත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මෙ නෙවෙයි කියලා එහෙනම් මේක මොකෙන්ද ආවේ? ආ ඒකට ඒකට හේතුව පේනවා. ඉතින් හිතන්න මේ හේතුව આવොත් මේ ඵල එනවා. බෞද්ධයරත් වෙනවා බෞද්ධයරත් වෙනවා. නමුත් බෞද්ධයර තමයි බුදුහාමුදුරු උපදෙස් දීලා තියෙන්නේ මේක මේ ආකාරයෙන් බලපන් කියලා බලන කෙනෙක් ඉන්න පුළුවන් කොච්චර කියලා දුන්නත් වරදින්න පුළුවන්. නමුත් කොයි වෙලාවක හරි ඒක ඒ විදියෙන් බලන්න පටන් අරගත්තොත් ඒක සංසාරෙට එක සැරේ වෙට්ටෝ. එදායින් පස්සේ මනසට නැවත නැවත එනකොටම අර කලින් ඇති වෙච්ච දැනුම පුදුම ආධාර උපකාර වෙනවා. ඒක නිසා මේ කියන උපමාව බාහිර දෙන්නෙක් ඇවිල්ලා කපන එක වෙන්න පුළුවන්. නමුත් භාවනා කරන කෙනෙකුට හොඳට දැක ගන්න පුළුවන් මේ භාවනා කර කර ඉන්නකොට මේ ශරීරය ඇතුලේ වෙන දේවල් වල අසවල් දේ වෙන්න බෑයි කියලා දෙයක් නැහැ. ඕනම දෙයක් වෙන්න පුළුවන්. අසවල් ආකාරයේ මේක පේන්න බෑ. අසවල් සටහන මේකේ පේන්න බෑ කියලා දෙයක් නැහැ. වෙන විදියකට කියනවා නම් ආස්වාස ප්‍රස්වාසයේ සම්පූර්ණයෙන්ම හදාරැව්වොත් මුළු ලෝකෙ සිදුවෙන සෑම දෙයකම නියෝජනයක් මේකේ තියෙනවා. අපි හිතන්නේ ආස්වාද ප්‍රසවාසය හදාලා පිම්බි මැකිලිම කරන්න වෙයි පිම්බි මැකිලිම හදාලා තව එකක් කරන්න මේ සේරම කරන්න වෙයි කියලා. නමුත් සරුවචන සඳහන් කරන්නේ එක දෙයක් හරියට තේරුම් ගත්තොත් ඒක මුළු සංසාරෙම පිටු කළ දැක්වීමක් මුළු ලෝකෙම පිටු කර දැක්වීමක්. ඒක නිසා අපි සියලුම ශක්තිය යොදවලා අපිට වඩාත්ම ප්‍රකට වෙන දේ අරගෙන ඒකේ හති කොන මුල මැද අග වශයෙන් හොඳට බලාන ඉඳ ඉඳ ඉඳ ඉඳ පුදුම විදිහට ඒ තුලින් මුළු ලෝකෙම දැක ගන්න පුළුවන් ගතියක් එනවා. මේක සාමාන්‍යයෙන් තේනකොට කියනකොට හිතෙන්නේ මෙවුවා গুপ্ত ධර්ම කියලා. කොහොමද මේ එක දෙයක් තුල සියල්ලම නියෝජනය වෙන්නේ කියලා. නමුත් දැන් ඒ විද්‍යානුකූලව කරගෙන කරගෙන යනකොට යැත්තන තීරලා කියනවා මේ හැම දෙයකින්ම හැම දෙයක්ම නියෝජනය වෙනවා කියලා. මේ පහුගිය දවස්වල ඊමේල් එකකුත් පෙන්නලා තිබුණා. ඒක පන්න චිත්‍රපටියකුත් තිබුණලු. ඒ තාමත්ම කුඩා පරමාණුවක් මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට ලක් කරලා දැක්කොත් ඒකේ පේන්න තියෙන්නේ සාමාන්‍ය මේක විද්‍යාඥයෙක්ගේ චිත්ත සංකල්පයක් පමණයි. කෙසේ නමුත් පෙන්වන්නේ කොහොමද? මේ මැද තියෙන නියස්ටි වටා ඉතාමත්ම වේගෙන් දැක ගන්න බැරි විදිහට වලාකුළක් විදිහට පේන විදිහට ඒ අනිකුත් ඉලෙක්ට්‍රෝන කරකැවෙනවා. ඒක නිකන් සාමාන්‍ය වායු මණ්ඩලයක් වගේ තමයි පේන්නේ. මොකද ඒවා මේ තිබුණා මේ එහාට ගියා. ඒ තරම්ම වේගෙන් යනවා. ඉතින් අන්න එහෙම එකක් පෙන්නලා ඒ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් ඔඩ්ඩෙන් පොඩ පොඩ්ඩෙන් පස්සට පස්සෙන් පස්සට යන්නේ පෙන්නකොට ඒ ළඟ තියෙන අනිත් පරමාණුවත් එකම කලාපයක නම් අර තාලෙටමයි ඒ විදිහටම ඉලෙක්ට්‍රෝනයක් මේ නියස්ත්‍ය වටේ කරකවන පෙන්වනවා. ඒතකොට රිත්තක් පෙන්නුවොත් ඒ රිත්තේ තියෙන්නේ අර එකමයි නියෝජනය වෙලා තියෙන්නේ. මැද තියෙන ශක්ති විශේෂයක් තියෙනවා. ඒ ශක්ති විශේෂ වටේ පොඩි පොඩි පාටිකල්ස් අරහා සමාන ශක්ති වශයෙන් කරකවනවා. තව දුරටත් මේක ලං කරන ලං කරන යනකොට පේනවලු ඒක මේ කුරු මේ මීමැස්සෙක්ගේ තට්ටක හරහා විනිවිද පේන තැනක සිදුවෙන අංශු වර්ගයක් කියලා. හිමීට හිමීට හිමීට මේ තව zoom කරගෙන zoom කරන යනකොට මුළු කුරුමේ සතාගේ තත්තම පේනවා. ඊට පස්සේ තව කරන යනකොට ඒ සත්ත දික් කරගෙන ඉන්න මුළු සතාම පේනවලු. ඊට පස්සේ ඒක බලනකොට ඔරුවක් පදින මිනිස්සෙගේ මූණේ වහලා ඉන්න මැස්සෙක්. ඊට පස්සේ මිනිස්සයාගේ මූණ පෙන්නලා, මිනිස්සයා සම්පූර්ණයෙන් පෙන්නලා, ඔරුවත් එක්ක පෙන්නලා, වැවත් එක්ක පෙන්නලා, සම්පූර්ණ දිවයිනක ඉන්න දිවයිනත් එක්ක පෙන්නලා අන්තිමටම ලෝකෙ පෙන්නකොට තේරෙන්න පටන් ගන්නවා පුංචි අංශුව මේ ලෝකයේත් එක්ක බලනකොට සම්පූර්ණ නොපෙනෙන නොගිනි හැකි තත්යකට ඊට පස්සේ සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයට යනකොට අර පුංචි මාංශුවේ තියෙන ස්වરૂපය ආයතයක් මතුවලා පේනවා සෞරග්‍රහ මණ්ඩලේ පොළොව වටේ අනිත්‍ය සියරම ග්‍රහය කරකිනවා ඊට පස්සේ සම්පූර්ණ ශීර්පතේම පෙන්නකොට ඒකෙත් පෙන්වන්න තියෙන්නේ ඒකමයි. සම්පූර්ණ මැදක් වටේ කැරකෙන ධාරාවක් තමයි. ඒ නිසා ඉතාමත්ම කුංචි කොටස බැලුවත් විශාලම බලන්න පුළුවන් එක බැලුවත් ඒකම ස්වરૂපයි. ඉතින් ඕක බලන්න විද්‍යාවට අවුරුදු 200කට වැඩිය ගියා. බුදුරජාණන්සේ කියනෝක දවස් 7න් කරලා දෙන්නම් කියලා. දවස් 7න් කරලා දෙන්නම්. හැබැයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා මේක පුදන්න ලෑස්තිලා යන්න ඕන. මේකත් කන ගමන් ඒක කන්න අමාරුයි. ඒ නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ආනාපානෙ වගේ දෙයකට දාගෙන ගිහිල්ලා බැලුවොත් ඒකේ ඇතුළට යනවා කියලා කියන්නේ ඒකෙන් සම්පූර්ණ පිටතට යනවා හා සමානයි. පිටතට ගියාර පෙන්න තියෙනෙත් ඒකමයි ඇතුළට ගියාර පෙන්න තියෙනෙත් ඒකමයි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මුලින් මේක අපිට හිතා ගන්න අමාරුයිනේ මොකද මේක গুপ্ত දෙයක් නෙවෙයි වෙන්නන්න හදන්නේ. ඒ නිසා ඉස්ලාම හිතන්නවා බුදුරජාණන් වහන්සේ අපිට බොරු කියන්න හදනව නෙවෙයි. මුන්නාන්සේ මේව පරීක්ෂණ කරලා බලන කෙනෙක් ඒචා මුන්නාන්සේගේ ශ්‍රද්ධාවයි ශ්‍රද්ධාව ඇති කරන ශ්‍රද්ධාව නිසා වීර්යයක් හදාගෙන ඒ වීර්ය නිසා සතියක් හදාන සතියෙන් සමාධියක් හදාන සමාධියේ ප්‍රඥාවක් හදාන කරගෙන කරගෙන ගියොත් ආනාපානෙ ටික ටික ටික ටික ඇතුල් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා ආනපන කිට්ටු කරන්න පුළුවන් ගතියක් එනවා. කිට්ටු කරගෙන කරගෙන යනකොට ප්‍රධාන වශයෙන් පේරෙනවා බලාන ඉන්නකොට ආනාපානේ පරිණාමයකටපත් වෙන බව. කවදාකවත් එකාකාර නැති බව. ඒකෙදීමත් ඇත්තටම ලෑස්ති වෙන මනුස්සය සැලෙනවා. ලෑස්ති වෙච්ච කෙනෙක් නම් දන්නවා දැන් නම් චිත්‍රපටය පෙන්වන්න පටන් ගන්නවා දන්නේ දැන් ශාලාව අඳුරු කරගෙන ඉන්නේ. දැන් ඔන්න චිත්‍රපටය ඇදෙන්න පටන් ගන්නවා. ඉනිෂියලි බලාගෙන හිටියොත් ඒක අඩු කරන අඩු කරන අඩු කරන ආනාපානේ ආස්වාස් ප්‍රසවාස වෙනසක් නැතුව ආස්වාස් ප්‍රසවාසයක් නැතුව ගියලා ගියලා අඩියටම බැස්සොත් ඒකේ තියෙන හුතු ශක්තිය ටිකක් විතරයි. ඒක පටවි වශයෙන් පෙන්වන්නත් බෑ ආපෝ වශයෙන් පෙන්වන්නත් බෑ තේජෝ වශයෙන් පෙන්වන්නත් බෑ මොනවාක්වත් බෑ ඒක සේරම බිඳගෙන බිඳගෙන බිඳගෙන ගියොත් අපිට පේන පටන් අර ගන්නවා ජීවිතය කියලා කියන්නේ භවය කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ තාම දෙයක් බවට පත් වෙච්ච නිසා මේ ශක්ති ටික දැනගන්න පුළුවන් ඒ தත්තර ගිය කෙනෙකුට හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ ශක්තිය තුල පිරිමි ගතියක් ගානුගතියක් තියනවාද? ඒ ශක්තිය තුල මේ හොඳයි නරකයි කියලා දෙයක් තියනවාද? කළු සුදු නිල් කහ පාට කියලා දෙයක් තියනවාද? මොකක්වත් නැහැ. හැබැයි මේ ශක්තිය තියෙනවා ඕන දෙයක් බවට පරිවර්තන වීමේ හැකියාව. ඒකත් එක්ක වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ හරි අපහසුකටපත් වෙනවා මොකද මම ආයනය හොයන්න තැනක් නැහැ ආත්මය කියලා හොයන දෙයක් ඇත්තේ නැහැ. මේ තියෙන එක නැහැ කියන්න බෑ. මේ තියෙන ශක්තිය නැහැ බෑ කියන්න බෑ. බොහෝ වෙලා පරීක්ෂා කරගෙන හිටියොත් තේරෙනවා මේකට ආනාපාන දිගේ යන්නත් පුළුවන්, පිම්බි මැකිලිමි දිගේ යන්නත් පුළුවන්, වේදනානුපසන දිගේ යන්නත් පුළුවන්, මේ චිත්තානුපසන දිගේ යන කොහෙන් ගියත් මධ්‍යවට යන්නේ මේකට තමයි. මෙතෙන්ට යනකොට බලන පුද්ගලයාගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම දිය වෙනවා. බලන වස්තු අපි ඉස්සලා දගෙනවා ආසස් ප්‍රසවාස ආදී සකහන් ආකාර ඒව තේරම ගිය වෙලා හුදු ශක්ති බවටපත් වෙනවා මේ කියන්නේ නිවන නෙවෙයි මේ පෙන්වන්න හදාන්නේ මේ ශක්තිය දිහා බලනකොටත් කවදාකවත් චිත්තක්ෂණ දෙකක එක පැතිකඩ නැහැ නිතරම ඇවිසිච්ච මීමැසිපොදියක් වගේ නලියන කම්පන චංචල ගති තමයි තියෙන පැතිකදී කද්දාක සමානකමක් ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා විශේෂයෙන්ම පටිසම්භිදා මාර්ගයේදී දුක්ඛානුපස්සනාව වැටෙනකොට ලකුණු හතරක් තේරෙයි කියන්නේ. පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, සංකතට්ටෝ, විපරිණාමට්ටෝ. ඒකේ තියා බලාන ඉන්න එක පිළීමක් බවට පේන්න පටන් ගන්නවා. බලන එක නට එපා වෙනවා. මේකේ ගණ්ඩ කිසිම දෙයක් ඇත්තේ නැහැ. හුදු ශක්ති ටිකක් විතරයි. ඒ නිසා ඒක පිළීම කියලා කියන්නේ කුල්ලකට හාල් ටිකක් දාන පොළනවා වගේ. ඉතින් බලන්න ඉන්න බෑ හරියට උපමාවක් කියනවනම් අපේ ටෙලිවිෂන් එක ප්‍රෝග්‍රෑම් පෙන්නේ නැති වෙලාවේ ඩොට්ස් වැටෙන වෙලාවේ මහා කම්මැලි ඔක දිහා බලයි. ඒ ඩොට්ස් වලින් තමයි ඥාන පරිමේ ස්ත්‍රී පුරුෂ රූප දකින්නේ. ඉතින් ඒ වගේදී මේ ප්‍රේමවන්තයයි ප්‍රේමවන්තියයි එකතු වෙලා මල් ගහ කටේ කරකිනවා පිනන ඕන වෙනක් බල බල ඉඳී. නමුත් ඒ තිත් තියෙන අර තිත් ටික තමයි. තිත් ටික විතරක් පෙන්නුවොත් එක්කෝ ටෙලිවිෂන් එක අල්ල පොළවේ ගන්නවා. ඒව නැත්තම් දමල ගහලා යනවා යන්නේ. අපි කවදාකවත් දන්නේ නැහැ මේ ප්‍රේම ජවනිකා හෝ ශෝක ජවනිකා මවන්නේ අර චිත්තිකෙන් බවත් ඒ චිත්තික අර තරම්වත් කෙලසිලා නැහැ. නමුත් බලන්නේ නැත්නම් එපා වෙනවා. ඒ නිසාගේ පේල නටයක් තියෙනවා. සංతాප නටය කියලා කියන්නේ තවන ගතියක් තියෙනවා. මෙච්චර වහනා කරලා මේකද හම්බුනේ කියලා හිතනවා. අනිත් ඇවිල්ලක් ඇති වෙන එකට විපරිණාමත්‍යක් මේ එකම පැතිකඩ දෙසරයක් පෙන්වන්නේ. ඒ තරම්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. සංක තත්ත්වයක් කවදාකවත් තනි අංශුවක් දකින්න බෑ. රිත්තක්මයි දකින්නේ. කලාපයක්මයි දකින්නේ. රාශියක්මයි දකින්නේ. අඩු කරන අඩු කරන ගියාට පස්සේ කවමදාකවත් තනි එකට අඩු කරන්න බෑ. මේක තියෙන්නේ රාශි සංඥාවක්. එහෙම නැත්නම් ඝන සංඥාවක්. ඒ ඝනේ එකතු වුණාට පස්සේ තමයි අපි මේකට ධානය පරිමේ ගත්තී, හරි වැරදි, හොඳ නරක, කහ පාට නිල් පාට දෙන්නේ. අඩු කරන අඩු කරන යනකොට ඒවා මොනවත් නැති ජීවන තත්ත්වයටපත් වෙච්චාම භාවනා කරන්නට Tamanට පේන දෙයම පෙළන ගතියක් වාටපත් වෙනවා, තවන ගතියක් වාටපත් වෙනවා. මේක කෙනෙකුට කියන්න බෑනේ දැන්. මොකද ඒකට කොහොමද කියන්නේ දැන් ආස්වාසය නම් සීතල වැටෙනවා. ප්‍රශ්වාසය නම් උණුසුම වැටෙනවා. නාසිකාග්‍රේ වැටෙන. දැන් මේකේ මොකක්ද? නාසිකාග්‍රයත් නැහැ, උණුසුමත් නැහැ, සිසිලසත් නැහැ. සීරම අංශු බවට කැඩෙන්න පටන් ගන්නවා. නමුත් මේ යෝගාවචරය එතෙන් යනකම් ගිය පාරදියා දන්න නිසා ගුරුවරයා දැනගන්නවා දැන් නම් ඉන්නේ ඊ타ත්ම පිවිතුරු බොහෝම මූලික තත්ත්වයක කියලා. නිසා එක දවසක් කතා කරලා කහමාරුයි කෙනෙකුගේ දැනගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි හොඳට මූලධර්ම ධර්ම දන්නවනම් ගුරුවරෙක් නැතුව වුණත් අපිට තේරෙනවා කුඩා කරන්න කරන්න කරන්න පුංචි කරන්න කරන්න දේවල් අතර සමතාවයකටපත් වෙනවා රැස් කරන්න කරන්න රිචි බාටපත් වෙනපත් වෙන කලා බාටපත් වෙනපත් වෙන දේවල් අතර වෙනස්කම් තේරෙන්න පටන් ගන්නවා ඒ නිසා අපි ඝනේ කඩලා කඩලා බලන්න පටන් ගන්න පටන් ගන්න පුංචි පුංචි අංශ වලට යන්න යන්න හුදු ශක්ති බවත් ඒව සෑම කෙනෙක් තුළම ඒකාකාරෝ ක්‍රියාත්මක කරන බවත් අපි ඉපදෙන්නේ ඉස්සලත් ඕක කොහොමයි භාවනා කරනකොට ඕක ඔහොමයි. අපි නිවන් දැක්කත් ඕක ඔහොමයි. ඕක අල්ලගෙන මොකටද මේ කරදර වෙන්නේ? ඉතින් කාගේ හරි සීලේම අඩුපාඩුවක් තියෙනවා නම් භාවනා ක්‍රමයේ අඩුපාඩක ඒගොල්ලෝ හිතන්නේ මේ තවන ගතිය මගේ සීල අඩුපාඩු නිසා. මේ පෙළෙන ගතිය මගේ සීල අඩුපාඩු නිසා. මම සීක්‍රේ වෙනස් වෙන්නේ මගේ හිත සැලෙන නිසා. ඒ නිසා මට බෑ භාවනා කරන්න කියලා පස්ස ගන්න. ඒ නිසා දරුවචාන්සි කියනවා මොහොඳට සීලක හිටපන්. ඒක ලියලා භාවනා ක්‍රමයේ දස දහස් වාරයක් හරි ගමන කාට වැඳලා හරි ඉගෙන ගනි. ඉගෙන ගලා ගිහිල්ලා බලපන් ඒත් ඕකමයි පේන්නේ. අන්න එදාට තමයි මේක දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝක උදපාදි කියන්නේ මේක මෙතෙක් කල නොදකපු එකක් නෙවෙයි මෙතෙක් කල දකින්නකොට හිතුවේ මේක වැරද්දක් නිසා අපි එකක් කියලා මගේ පරණ කර්මයක් නිසා අපි එකක් සීල නැති නිසා අපි එකක් නානා ප්‍රවිධයට මේක බාහිරට හේතු කරනවා හොඳට සීලවන්තව කර්මය පිළිබඳව හැඟීමක් ඇතුව ගිහිල්ලා බැලුවත් අවසාන දකින්න හම් වෙන්නේ පෙළෙන ගතියක් තවන ගතියක් සංකත ගතියක් වෙනස් වෙන ගතියක් අන්න ඒක දැකලා නොසැලී ඉන්න පුළුවන් නම් හරස් කීතෙන් කපද්දි පදෝස හිත නැතුව ඉන්න පුළුවන් වගේ මේක දැකලා තරන්න පුළුවන් නම් ඒක තමයි වීරිය කැළපමිනෙනවයි කියලා කියන්නේ මුදුන්පත් වෙනවයි කියලා කියන්නේ මේක තමයි කියන්නේ සතිය සුපතිච්චිත වෙනවයි කියන්නේ මේක තමයි කියලා කියන්නේ කොච්චර සල්මක් හිතේ සමාහිතකමට මොනවාක්වත් වෙන්නේ හිත තැම්පත් කරන්න පුළුවන් කියලා අනේ එතෙන්ද කී දවස් තමයි තේරෙන්නේ මේ බුදුහාමුදුරුව මොන වගේ ගමනක්ද යන්න ඇත්තේ. ඉතින් මම හැමදාම මේ කියනකොට කියන වචනයක් තමයි බුදුහාමුදුරුව ගියේ කනම් මට ඉවසන්න පුළුවන් මේක කියලා දුන්න එකයි ප්‍රධාන අමාරුකම. මෙච්චරම මේ මම හැඟීමෙන් යුක්තව මෙච්චරම කාමාශාවට යෙදිලා මෙච්චරම ඉදurang අදහන ලෝකෙට කෙසේනම් මේ මිදුරන්ට ගෝචර නොවෙන්නා වූ මමෙක් නැති බව මේ විදිහට අත්දකින්න පුළුවන්ද පුළුවන් විදිහට සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ ඒපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුවක්ඛාතයි උන්වහන්සේ දේශනා මුල ලස්සනයි මැද ලස්සනයි අග ලස්සනයි සම්දිත්තික ඕනම කෙනෙකුට කියලා බලන්න පුළුවන් මේක බුදුරජාණන් වහන්සේගේ අවසරයක් ගන්නවක්වත් ටිකට් එකක් ගන්න ඕනේ භාවනා කරනවා නම් දකින්න පුළුවන් අකාලිකෝ මේක දැකපු ගමන් මේක පිළිබඳව විස්තරය ඇති වෙනවා කවුරක්වත් ඕනේ නැහැ මේක ඉන්ටර්ප්‍රිට් කරකට ඉන්න ඒයි පස්සේ ඕන කෙනෙකුට කියාගේ මෙන්න මේ විදිහට යන්න පෙන්නන්න මමත් පෙන්නන්න ඔයාලට බලන්න පුළුවන් කියලා ඒ කිසිම গুপ্তකමක්වත් කාගේත් අධිකාරියට යටත් ගැටියක් නැහැ. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි ඥානවන්තයර ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්කා හැක්කා. හැබැයි බලන්න ඕන නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒක පෙන්වන එක එච්චර අමාරුත් නැහැ. මම එකෙන් මේ මේ <clears throat> පරිච්ඡේපාද ධර්මිය භාවනාව පුංචි කරන්න හදනවා කියන එක කරන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම මේක පෙන්වන එක නෙවෙයි අමාරු එක බාර ගන්න එක. මේක යම් වෙලාවක අපි භාවනාදී දැක්කනම් හිතගෙන ඉන්නකොටත් මේක පේනවා, ඉඳගෙන ඉන්නකොටත් මේක පේනවා, සක්මන් කරනකොටත් පේනවා. නොදකින්න තැනක් නැහැ. එතකොට තමයි පේන්නේ මේක සදාකාලික ධර්මයක්. කිනකොට අයිති දෙයක් නෙවෙයි මට අයිති නම් මේක පෘථග්ජනයි පෞද්ගලිකයි මේක එහෙම එකක් නෑ. මේ සනාතන ධර්මයේ දකින්නකන් තමයි අපි අපිට දෙස්තිදී පශ්චාත්තාප වෙවි මේක අනිවාර්ය දුකක් වඩපත් කරගන්න. ඒ නිසා මේ රූප ධර්මතාවයක් බව ස්වභාවයක් බව භාවයක් බව මේ සංචින පට වියාපෝ තේජෝ පමණක් බව ඊට පස්සේ තියෙන මේ වේදනාව මේ හේතුන්ගෙන් නැති වෙන දෙයක් මිස මට වද දෙන්නවත් මට සැප දෙන්නවත් අපේ එකක් නෙවෙයි වේදනාව කොතන සිද්ධ තෝයි ක්‍රියාවලියම තමයි මේ සංඥාව නෝ හොඳයි නරකයි හරි වැරදි කුයින් පව් කුසල් අකුසල් කියන දේවල් අපි මේ මගදී අහුලගත්ත මිනුන් දඩු බවත් ඒවා කවදාකවත් කේවල තත්වයක් එහෙම නැත්නම් නයිසાર્ගික ගුණයක් මේකේ නැති බවත් මේ ආත්මේ ගන්න සංඥාව ලබන ආත්මේ තියා මේ උදේ ගන්න සංඥාවට හැඳා වෙනකන්වත් තියෙන්නේ නැති බවක් දන්නවනම් මේ සංඥාවන් නිසා මොකටද ගහපාදී වන්නේ. ඒ වගේම අපි හිතනවා නම් මේ විදිහේ වේද මේ සංකත වූ විපරිණාමයටපත් වෙන්නා වූ තවන වූ පෙළන වූ මේ ශක්තිය මට හදන්න පුළුවන් වෙයි කීකරු කරන්න පුළුවන් වෙයි මගේ වාසියට ගන්න පුළුවන් වෙයි කියලා ඒක ඉතින් හරියට අර ලේනෙක් තමන්ගේ වලිගෙන් මොහොතින් හදන ගන්න එක අදිස්ථානය වගේ එකක් තමයි. ඒක හරියට දැකපු කෙනෙක් කවදාකවත් මේකට මේ රස කරන්නවක්වත් හැඩ කරන්නවක්වත් ළඟට කරගන්නවත් හදන්නේ නැහැ. දන්නවා මේක සනාතන ධර්මතාවයක්. අපිට තියෙන ලොකුම දේ තමයි මේක දැකලා විපස්සනා කරලා මේකේ තියෙන අනිත්‍යත්වය. මේක බලන්න පෙළෙන ගතියක් තියෙන දුක්ඛත්වයක් බවත්. නමුත් මේක කරේ දා ගන්න ඕනකම නැහැ. මේක මම ඇඟිලි ගැහුවත් නැතත් අනාත්මක වැඩ කරන එකක් බව දැනගත්තොත් පුදුමාකාර ස්පාසුවක් එන්න පටන් ගන්නවා. අන්නේ විදිහට මේ ධර්මතාවය දැකලා තේරුම් අරගත්තොත් ඒක මේ නැවත නැවත හොදෝද මඩේ දෙමිල්ලක් නෙමෙයි සදාකාලික දෙයක්. ඕනම තැනකට අර ධර්මයේ තියෙන ಗುಣ හය අනුව පෙන්ලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. ඉතින් මේක සාරිපුත්‍ර සඳහන් කරා මේක තමයි ශාසනය කරන්නේ කියලා. ශාසනය රකින්නවා කියන්නේ මෙච්චරයි. ඉතින් අපි දන්නවා මේක බණක් අහලා කල්පනා කරලා මානසිකව හිතලා ගන්න බෑ. ඒක නැතුවත් බෑ. ඒවත් තියාගෙන භාවනා කරනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ අපේ මේ මමයේ මාගේ කියන ගති තුනී වෙන්න පටන් ගන්නවා. ඒ තුනී වීම වෙනකොට සම්මුතිය වෙනකොට ධාතු මනසිකාරය එන්න පටන් ගන්නවා භාෂාවක් විදියට. ධාතු මනසිකාරයේ පෙන්නන්නේ සම්තතිය. jigට පවතින ගතිය. මේ සම්තතිය දැක්කා නම් ඒක වෙනස් වෙන දෙයක් බව දැක්කා නම් ආර්ය විනය ඊගාව සමීකරණ ඉදිරියට එනවා වෙනස් වෙනවා නම් දුකයි. එච්චර වෙන මොන්නම දෙයක් අන්න ඉතාමත්ම සරල සමීකරණයක් තියෙන වෙනස් වෙන බව දකින්න නම් මේකේ මුල මැද අග කොතනකවත් ස්පාසාවක් නැතුව ඒක දුකයි. එහෙම වෙනස් වෙන, එහෙම දුක් වෙන දෙයක් ආත්මය කියා ගන්න දෙයක් නැහැ කියන එක විතරමයි බුදුරජාණන්සේ අලුතෙන් අපිට කියලා දීපු දෙය. මේක වෙනස් වෙන සුළු බවත් බුදුහාමර පහළ වෙන්නේ ඉස්සර දැකලා තිබුණා. දුකට පිටන බවත් බුදුරජාණන්සේ දැනගෙන හිටියා. නමුත් ඒගොල්ලෝ හිතුවා මේක සතරබලධාරී ආත්මීය වූ දෙවි කෙනෙක්ගේ වැඩක් කියලා. සර්වඥාසිකෝනේ මේ ජීවිතේ Tamanට මේක දැක ගන්න පුළුවන්. එදාට මේකට කියන්න වෙන්නේ ආත්මයක් මේකේ නැහැ. අනාත්ම ගතියක් තියෙන එක තමයි කියන එක. එච්චරමයි අතර බුදුරජාණන්සේ පෙන්වන්නේ. අපිට වෙලා තියෙන්නේ මේක දකිනවා. දැක්කට මේක ආත්ම කරගන්න හදනවා. මේක මගේ ඇඟට මොන හරි වෙයි. මගේ හිතට මොන හරි වෙයි. මගේ ආත්මයට කැලලක් නින්දාවක් කරදරයක් වෙයි කියලා අර දකින දකින සෑම දෙයක්ම සම්මතිය තුලින් ගන්න ගියොත් වෙන්නේ මොකද්ද නැති ආත්මයක් ඇති කරගෙන ඒ කරදර දුක් විඳින ගතිය. ඒ නිසා භාවනා විතරකින්වත් බෑ. ඇත්ත වශයෙන්ම කලින් දැනගෙන ඉන්නත් ඕනේ. ඒ දර්ශන පෙන්නකොට සෑම වෙලාවකම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මාගේ ආත්මය නෙවෙයි කියන දර්ශනය ඒ කියන්නේ ඒ තියරි එක ඒ මූල ධර්මයේ නිතරම Taman ළඟ තියෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? අර මේ කැඩිච්ච කංශ භාණ්ඩයක් වාගේ මොනාරි වෙච්ච එකම වහා ප්‍රතික්‍රියා කරන්න යන්නේ මේකේ තියෙන මේ මමන වෙන මගේ වෙන ආත්මන වෙන ගතිය දැක දැක ඉඳ ගියාම ප්‍රතික්‍රියාව නතර මේක තමයි සමාජික වශයෙන් සිද්ධ වෙන එක Tamanටත් තේරෙනවා අන්තිමට කර්ම රැසීම නතර වෙනවනම් කෙලස් කැපිලා යනවනම් විපාක වලට එන්න ඉඩක් නැහැ. ආය ජීවිතයක් ඇති වෙන්න ඉඩක්. නැත්නම් සංසාර වටේ කැඩෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ පැමිණෙන දුක් පැණිදහයි කියන අපේ මේ සිංහල කියමන අනුව භාවනාදී ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් එන සෑම දෙයක්ම ධාතු මනසිකාර වශයෙන් බලන් ඉගෙන ගන්නවා නම් පුහුණු කරනවා නම් ඒකේ ප්‍රධානම පසු ප්‍රතිඵලය තමයි රුසන් නැති ගති නැතුව යන. නොයවසලසුන් ගති නැති වෙලා එන දේ බාර ගන්න ලෑස්ති වෙනවා. එතකොට ඒ පුද්ගලයාගෙන් අර පැලිච්ච ඉර ඉර ගිය කංශ වාහනයකට කවුරුහට ගැහුවට රැව් පිළිටව දෙන්නේ නැතුව වගේ එක ටික කියමක් නැහැ. ආ ඒක එහෙමදා හොඳයි. එච්චර. ආයෙ මොනවාක්වත් එකට එකට ගැටෙන්නේ නැහැ. එතකොට අර මනුස්සයාට තනි අතින් අපුඩියක් ගන්න බෑනේ. අපි හැප්පුණොත් තමයි අපුඩියක් වෙන්නේ. හැප්පෙන්නේ නැතුව ඉච්චාම අපුඩිය එතනම නතර වෙනවා. මෙන්න මේ විදිහට මුළු ලෝකෙම නිවන් දැකලා නැසත් Taman හරියට මේ ක්‍රමේ දන්නවනම් මුළු ලෝකෙම අපිට ගැටුම් එහෙම නැත්නම් කුප්පණ ගති ඉදිරිපත් කරත් මේ විෂම ලෝකයේ සමහිත පැවැත්වීම කියන එක ලෝකයේ විෂම කමේ තියෙන සංකීර්ණත්වයේ මත පවතින එකක් නෙමෙයි තමන් ශාසනය දැනගෙන පුහුණු කිරීමේ දක්ෂකමක් ඒ නිසා එවැනි විෂම ලෝකයක තමයි මේ සමාහිත හිත පැවැත්ීමේ වටිනාකම තියෙන්නේ සරුවචනංශ කරපු වැඩේ අපි කරන වැඩේ අතර කිසිම වෙනසක් නැහැ වෙනස එකම වෙනස උන්වහන්සේට ගුරුවරයෙක් නැතුව මේ කරපු එකයි ඒ දේම අපිට මේ ਸਰවචනාසේ අත්විඳපු මේ සාන්ත සුන්දර தත්තට යන්න ඕන කරන්න වෙනවා. කවුරු හරි හිතනවා නම් මේක දන් දීලා සිල් දැකලා මේක මට මේ තපල් මාර්ග ක්‍රමයේ කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් ඉල්ලගෙන කරන්න පුළුවන් වෙයි කියලා ඒ කියන බුබ්බට කමල කම්මැලි කමල කරන කතා. කද්දාකවත් නැහැ හැම පියවරක්ම එක එක Taman වශයෙන්ම කළ යුතුයි. නිසා ගොඩනෙක් හිතනවා එකම ධර්ම මණ්ඩපදී ධර්ම ශ්‍රවණය කිරීමේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබීවා කියලා සාදු කියලා නිවන් දකින්න. එහෙම වෙන්නේ මේ වගේ වැඩ කරපු අයට තමයි. එහෙම නැතු එකවර නිකන් බිම්මල් පිපෙන්නා වගේ අතන මෙතන එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් හක් හක් කාලෝ එක තැන් තැන් වල පඳුරයට රහතන් ආසලා පහළ වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. හුඟක් මහන්සිුණත් අමාරු බව භාවනා කරන අය දන්නවා. නමුත් අතාරින්න එපා. මේ කරන සෑම වැරද්දකින්ම සෑම මතුවෙන දුකකින්ම ඉදිරියට යන පණරයක් හම්බ වෙනවා. ඒ නිසා මේ සාරිපුත්තු සාංශය මේ අවුරුදු 2500 ගානට ඉස්සලා දේශනා කරපු දේ අපි නැවත නැවතත් අර මෙලාගත්ත මල් වාදනයකට පැන් ඉහිඳා වගේ ඒකේ ප්‍රාණ භාවය රැක ගන්න අපි ධර්මයේ ඉදපත් කරගන්නේ. අපි භාවනා ජීවිතයේදී මුල දෙන්න වෙන සෑම දුකක්ම අවසානයේ අපි බලාපොරොත්තු වෙනා වූ දුක්ඛ සත්‍ය නියෝජනයක් මිස වැරද්දක් නෙවෙයි. ඒක මේ දකින බව දුක්ඛ සත්‍යයට ලං වෙන බව නිසා අපි මේ පැමිණි දුක් පරිදාය කියන තව ඉදිරියට යන්න මේ ධර්ම කොටාසියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.